තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමංගිනෝ ආර්ය මංග භාවයතෝ තීහිපි කාය දුච්චරිතේ පියාරති විරති පටි විරති වේරමණී තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ සුත්තමය අනුග්‍රහිතයක් වශයෙන් ඒ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ ධර්ම කොටාෂ ධර්ම ශ්‍රවණයක ස්වරූපයෙන් සම්බන්ධ කරගන්න අවස්ථාව තමයි මේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන වෙලාව. එචි මේ නිසා ඒ ධර්ම දේශනා ප්‍රධාන වශයෙන් මේ භාවනා කරන අයගේ භාවනා වැඩමුළුවට කරන අනුග්‍රහයක් වශයෙන් පවත්වන අතර වාරේ අද ඒ අර විශේෂයක් වශයෙන් තියෙන්නේ මීට කලිමුත් ඒ භාවනා කරපු ඒ සුමින්ද සිරිසේන මහත්මයාගේ ඥාති පිරිස විශේෂයෙන් අවිලා ආරාධනාවක් කරා ඒ සුමින්ද සීචේන මහතා දාන්න කොළඹ මහරෝහලේ ස්නායු රෝග සම්බන්ධව දැඩි සත්කාරයේ කිය ප්‍රතිකාර ලැබමින් සිටිනවා. එතුමාගේ නිරෝගී භාවය පිණිස ධර්ම දේශනාවක් පවත්ලා පිරිකර පූජා කරලා ඒ රෝගයේ සුව වීම සඳහා ඒ පෙන්වීම පින්පම්වීමක් කරන්න හොඳයි කියලා. ඉතින් මේ වෙලාවේදී මම මතක් කරා ඉති විශේෂයෙන් මේකට බණක් කියන්න යෙදෙන්නේ නැහැ. නමුත් මේ අපි දෛනිකව පවත්වන බණට අනුග්‍රහයක් පවත්ලා ඒ එතුමාට නිරෝගී සුව ලැබේවා කියලා මේ භාවනා කරන අයගෙත් ඒ වගේ මේ ඥාතීන්ගෙත් අදහස නැත්නම් අනුකම්පාව ඉදිරියට යොමු කරලා අද මේ ධර්ම දේශනාවට ඒකත් මාතෘකාවක් කරගමු කියලා ඉන්ෂාශීල දෙනාම ඒ ගම්පහ සීබෝධිපාරේ අංක 329 නිවිසි පදිංචි සුමින්ද සීසෙන මහත්මයාට අපි මේ ධර්ම දේශනාමේ ධර්මයේ කුසලයක් වේවා කියන පහන් හිත මුලපටන්ම පවත්වමු. ඊට පස්සේ <clears throat> අපි අද කලින් කියාපු තාලෙට තුන්වෙනි ධර්ම දේශනාවයි. ඒ ධර්ම දේශනාව සඳහා නැත්නම් මේ ධර්ම දේශනා තුනම සඳහා මේ වැඩමුළුව සඳහා ඉස්සරහින් කියාගත්තේ මේ මිච්ඡා කම්මන්ත කියන වචනේ. මිච්ඡා කර්මන්ත කියලා කියන්නේ කාය දුස්චරිත. කයින් කෙරෙන දුෂ්චරිත ඒ වගේ මේකේ සෝබන පැත්ත තමයි සම්මා කම්මන්ත කයින් දුෂ්චරිත නොකර සිටීම. ඉතින් මේක ਸਰුවත්න දේශනාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංග්‍රහ වෙලා තියෙන අංගයක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියලා මේක සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ ධර්මතා අතර තියෙන අන්තර් සම්බන්ධතා එකිනෙක අතර තියෙන මේ පටිච්ච සමුප්පන්න භාවය කොච්චර බණ කියලාවත් ඉවර කරන්න බැරි තරම් හරීම විචිත්‍රයි හරීම විහිතුරුයි ඉතින් ඒක බණ භාවනා නොකරන දන් දෙන කෙනෙක් ඇහුවත් ඒකේ ගැඹීරත්වයක් පේන්න තියෙනවා ඒ වගේම තමයි ඉහහාට ගිහිල්ලා ධම්මාකාරයකට සීල සමාධි සීල ශික්ෂා වේදී ඉන්න කෙනෙකුට අරිටත් වඩා විශේෂයෙන් මේ කාය දුස්චරිතින් වෙන්වීමට දැනටමත් අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරන එකට අරිටත් වඩා මේ ධර්මතාවය පිළිබඳ අයිතිවාසිකම එහෙම නැත්නම් ඒකේ බුද්ධියක් සින්න වෙනවා. ඒ දේ ඒ කියන්නේ සීල ශික්ෂාවෙත් ඉඳගෙන හොඳ චන සම්පත්තියක් ඇතුව කල්යාණ මිත්‍ර ආශ්‍රයක් සද්ධර්ම ශ්‍රවණයක් යොන්සු මනස්කාරයක් ඇතුව යම් කිසි කෙනෙක් භාවනාවකට පෙළඹුණා නම් අඩු වශයෙන් සමත භාවනාවකට ඒ කෙනාට ඒ මිච්ඡා කම්මන්තෙන් දුරු වීම සම්මා කම්මන්තයට ළඟා වීම පිළිබඳ අරිටත් වඩා ජයග්‍රහයි සන්තුප්තිකර සම්පත්‍තිකර අවස්ථාවක් ලැබෙනවා. ඒටත් එහා යන්න පුළුවන් මේ ධර්මයේ තියෙන නැත්නම් මේ ਸਰවචනාංශයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙන දේ ඇති විචිතුරු භාවය සහ විචිත්‍ර භාවය උන්ට ඒටත් වැඩිය තේරෙනවා යම් කිසි කෙනෙක් දැඩි අධිෂ්ඨානකින් යුක්තව විපස්සනා භාවනා කරලා මේ කෙලෙස් දුරුවන් කිරීම සඳහා යුද ප්‍රකාශ කරලා ඒ සඳහාම එළඹ පෙළඹ වාසය කරනවා නම් ඒක නට ඊටත් දෙය ගැඹුරින් තේනවා. ඇයි මේ ਸਰුවචන් වහන්සේ ඒ අවුරුදු 2600කට ඉස්සලා මෙච්චර වෙලා අරගෙන මේක මෙච්චර විසිතු කරලා දුන්නේ. ඒ විතරක් නෙවෙයි ਸਰුවචන් ශ්‍රාවකයන් වහන්සේලා මේ වගේ ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්නේ නැතුව මේ අවුරුදු 2600ක් ගෙනල්ලා අපිට අද දායාද කරලා තියෙන අපේ යුගයට ඉතින් ඒක සඳහා අපි මේ තරම් අපේ වෙලා කැපේ වෙලා වැඩ කරනවා නේද කියලා. අති ලොකු පිරිච්ච ගතියක් ඇති වෙනවා. ඊටත් වැඩි මාර්ග ඥාන ඵල ඥාන වලට ගියාම අනිකුත් සම්මයාන්තර දර්ශනවල අනිකුත් ශාස්ත්‍රුන් වහන්සලා දේශනා කරලා තියෙන දේවල තියෙන මේ ග්‍රාම්‍ය ස්වභාවය සම්මුති ස්වභාවය ඉක්මවලා ਸਰුවචනසේ ඒ ග්‍රාම්‍යත්වයේ හරහා ඒ සම්මුතිය හරහා මේ මතු කරගන්න හදන ඒකේ තියෙන ගැඹීරත්වය ආධ්‍යාත්මිකත්වය බලනකොට මේක හැමදාම තියෙන හැම තැනම තියෙන එකක් නෙවෙයි. ඒක සුවිශේෂී අවස්ථාවක්. අන්න එවැනි වෙලාවකට එවැනි අවස්ථාවක් අපි මේ විදිහට එවැනි දෙයකට ත්‍රිවිධ ශාසනයට උරදීලායිදී කටයුතු කරනවා නේද කියලා ලොකු පිරිච්ච ගතියක් ලොකු සම්පත්‍ති කරගතියක් ඇති වෙනවා. ඉතින් ඒකේ අදහස් කරන්නේ කොයි කෙනාටත් මේක යම් කිසි ධර්ම රසයක් තියෙනවා. හැබැයි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ඒකේ හොඳ මදේ හරියම ගොබේටම වදේටම බැසගත්ත තරමට ඒ කෙනාට ඒ ධර්ම රසය වැඩි වෙනවා. ඉතින් අද මේ වගේ ටිකක් විස්තරයක් කරන්න දීද්ද වෙන්නේ අපි මේ ධර්මදේශනා මාලාවේ නෙතුන්වෙනි දවසේ ඒ නිසා අපි ඊයේ සහ පෙරේදා මතු කරගත්ත මේ පිටිය සකස් කරගත්ත හැටි, කෙපල කපාගත්ත එක උඩ තමයි මේ ගියේ හදන්න යන්නේ. ඉතින් එතකොට ඒ වැඩේට ඊයේ ධර්ම දේශනාවෙන් පෙරේද ධර්ම දේශනාවෙන් අපිට ආభాසය ලබන්න වෙනවා. ඉතින් ඒක නිසා ශක්ති ප්‍රමාණයෙන් අපි අලුතෙන් බණ අයට එකකින් පාඩුවක් නොවන විදිහට මුලපටන්ම අංග සම්පූර්ණ කරන්න බෑ නමුත් අපි උත්සාහ කරමු ලද අවස්ථාවේ හැටියට ධර්ම රසයක් කතා රසයක් ඇති වෙන විදිහට මේ අද කියන මේ ගැඹිරත්වයේ තේරුම් ගන්න. ඉතින් අර මුලින් සඳහන් කරා වගේ මේකෙදී සරුවචන් වහන්සේ පෙන්ලා දෙන්න හදන්නේ ඒ කාය දුස්චරිත වශයෙන් සරුවචන් වහන්සේ නිර්වචනය කරන මේ සතුම් මැරීම, හොරකම් කිරීම, සාකාමිත්‍යාචාරය කියන ධර්මතාවයේ මේක සමාජ ධර්මතාවයක්. ඒ සමාජ ධර්මතාවයේ විශේෂ සරුවචන විශේෂ සරුවචනාසිගේ බැල්ම දැක්ම කොහොමද කියලා. ඉතින් ඒකෙදී සර්වචනාංශ මේ ලෝකෙට ඉපදුනේ මේ ඡණ්ඩපරස මිනිස්යාන සතුම් මරන්න එපයි කියන්නේ නෙවෙයි. ඡණ්ඩපරස මිනිස්යාන්ට හොරකම් කරන්න එපයි කියන්නේ නෙවෙයි. ඡණ්ඩපරස මිනිස්යාන්ට කාමීත්‍යාචාරය කරන්න එපයි කියන්නේ නෙවෙයි. ඒක හොඳටම පැහැදිලි වෙනවා ඒ දීඝනිකායේ මුල්ම සූත්‍ර 10 දී සර්වචනාංශ බොහොම ලස්සනට සීල කොටස් තුනකට කඩලා ඒකේ ආදිමජ්ජේ කල්යාණ වශයෙන් එක එක සීල මට්ටම් කතා කරනවා. කතා කරලා ওই කොයි ආගමකටවත් නැත්තරම් ඊටාම කාටවත් වැටහෙන බොහොම ලාමක දුස්චරිත ගැන කතා කරලා බුද්ධ ජානන්සේ කියනවා ඒකට සරුවච්චන් වහන්සේගේ ආකල්පෙ මෙහිමයි. ඒ වයිටින් හරියට කරදර වෙන වැඩ. හරියට තමන්ට තමන් දෙස් දෙන වැඩ හරියට ලෝකයාගෙන් බැනුම් අහන්න වෙන වැඩ හරියට හිරේ විලංගුවේ වැටෙන්න වෙන වැඩ ඒකාන්තෙම අපාගත වෙන වැඩ ඒක නිසා මේවා කරන්න එපා කියලා උන්වහන්සේ ඒක විස්තර කරනවා ඒ විස්තර කරලා මේ ලාමික ගොරෝසු ඡණ්ඩපරස් දේවල් කරන්න එපා කියලා විස්තර කරලා ඊට පස්සේ මජ්ජේ ශීලයක් සඳහන් කරනවා සඳහන් කරලා ඒ පන්සිල් වලින් ගලපනවා විතරක් නෙවෙයි ඔය පුළුවන් නම් උපෝසත අටහංග සීලය රැක ගන්න. ඒක නැත්නම් නවාංග උපෝසතේ රකින්න. එනතන දසංග උපෝසතේ ගිහි උපෝසත සීල රකින්න. පුළුවන් නම් සාමනීර වෙන්න. පුළුවන් නම් අදි සීල සම්ප්‍රයුක්ත උපසම්පදාවට දක්වා යන්න පෙත තියෙනවා කියලා මජ්ජේ සීලේ විස්තර කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් ඒ භික්ෂුන් වහන්සේ නමක් විසින් රකින්න රකිය යුතු භික්ෂුණීන් වහන්සේ නමක් විසින් රකින්න රකිය යුතු ඒ දහසක් සංවර සීලය වෙන කිසි ශාසනයක දායකවත් දකින්න හම් වෙන්නේ මේක පුළුවන් නම් ශක්ති ප්‍රමාණය මේකට කිට්ටු වෙන්නේ කියලා බුදුජානන්ස කියනවා මේ බණ කියන්න නෙවෙයි සරුවත් යන සෙලෝකේ පහළුණේ කියලා. හරිම ලස්සනට විස්තර කරලා කියනවා මේ මිනිස්සෙින් මේ අයන අයන උගන්නන්න මේ ලාමක ධර්ම උගන්නන්න නෙවෙයි මං සරුවචනන්සේ පහළ වුණේ සරුවචනන්සේ පහළ වුණේ ඒ හරහා මේ ලාමක සීලය, මධ්‍යම සීලය, උත්කෘෂ්ඨ සීලය හරහා ඊ ගාවට කියන්න තියෙන ධර්ම කොටස වලට පෙතපාදා ගන්නයි මේක මම කියන්නේ කියලා. ඒකල උන්වහන්සේ සමාධිය ගැන කතා කරනවා. කතා කරලා කියනවා මේකත් කියන එක නෙවෙයි සරුවචනාංශගේ වැඩේ. සරුවචනාංශේ මේ විදිහට හොඳට සීලෙ පුරවගෙන නැත්තම් සීලෙන් පිරිච්ච කලයක් වාගේ අංග සම්පූර්ණ වෙලා ආඩ්‍ය වෙලා එවැනි කෙනෙක් විසින් ලැබිය යුතු චිත්ත සමාධිය ලබාගෙන ඒ චිත්ත සමාධිය හරහා ලැබිය යුතු විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කියන ඇත්ත ඇති හැටියට දැකීම. සාමාන්‍යයෙන් අපේ ගමේ වචනෙන් කියනවා නම් සිද්ධියක තියෙන අනිත්‍යත්වය, දුක්ඛත්වය, අනාත්මය දැකීම. අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම. මෙන්න මේ සඳහා මේ කාමයටම පහඳින උදේ ඉඳලා හැන්ද වෙනකම්ම කාමයේ සඳහා රැකියාවල් කරන බඩ රස්සාවල් කරන අතිකාල සේවාවල් කරන ගන්ධනව් අතහැලා යන රට රාජ්‍ය අතහැලා යන මේ තකතිරු ජනතාවට මේ මනුසකමේ වටිනාකම තේරෙන්න නම් ඔය බඩ රස්සාව විතරක් මහන්තත් කරගෙන යන්න එපා ඊට වැඩිය වෙනස් ඊට වැඩිය විප්ලවීය ඊට වැඩිය රැඩිකල් වාදී විදියට මේ සම්මාදිට්ඨිය හදාගන්න මනුසකම මේ සත්තු වගේ කාමයට නිද්‍රාවට බයට මෛතුන සේවට විතරක් ජීවිත සීමා කරන්නේ නැතුව මේකට සම්මා දිට්ඨිය හදන්නයි අන්නේ සම්මා දිට්ඨිය හැදීමයි සරුවචනාංශය කියන එක ලෝකේ පහළ වෙන්නේ මේ භ්‍රමජාලයක් වගේ මේ වැරදි දිට්ඨි තියෙන ලෝකේ හරි දිට්ඨියට ගේන්නේ කියලා. නමුත් එහෙම මේ සීල ගැන කතා කරලා ඒක සඳහා නෙවෙයි කියලා සරුවචන වහන්සේගේම ශ්‍රීමුක දේශනාවක් කරාට ඒ සඳහා කරන සීල විග්‍රහය හරි විෂිතුරුයි. ඒ සඳහා කරන සමාධි විග්‍රහය හරි විචිතුරුයි. ඒ සඳහා කරන විපස්සනා විග්‍රහ හරි විචිතුරුයි. ඒකල කියනවා මේ හරහා තමයි මේ තමයි ලැබිච්ච මේ මනුස්ස ජීවිතයේ කෙරෙහි දක්වන ආකල්පය, දෘෂ්ටිය, පෙරදක්ම මේකයි සලකා බලන්න. ඉතින් මේ උද්දුත පාඨය ගත්ත මේ සූත්‍රයටත් අපි කියන්නේ මහා චත්තාරීචක සූත්‍රය කියලා. ඒ සූත්‍රයේදී ਸਰවචනාංශේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අපි කලින් සඳහන් කරපු විදිහට මතු කරගෙන ඒ ආර්යන ආර්යෂ්ටාංග මාර්ගයේ මුලින් තියෙන මේ සම්මා දිට්ඨිය යහ දැක්ම පුළුල් දැක්ම පුදුමාකාර විදිහට අගය කරනවා පුදුමාකාර විදිහට සාහනන තත්ත්‍ර බික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා මහන්නේ මේ සියලු ආධ්‍යාත්මික ගමනේ පෙරගමන් කරු වෙන්නේ සම්මා දිට්ඨියයි ඒ සම්මා දිට්ඨිය හරි දැක්ම හරි පුළුල් දැක්ම ඇති කෙනාට පමණමයි යහ කල්පනා පහළ වෙන්නේ යහ හිතුම් පැතුම් පහළ වෙන්නේ නැත්නම් සම්මා සංකප්පේ පහළ වෙන්නේ කවදාකවත් සම්මා දිට්ඨියේ සකස්ලා නැත්නම් යාට සම්මා සංකප්ප යහ හිතුම් පැතුම් පහළ වෙන්නේ යා කරන කරන සෑම දෙයකින්ම කරදරයට වැටෙනවා දුකට පෙළඹෙනවා ඒක නිසා සම්මා දිට්ඨිය ආවොත් හේතුඵල ධර්මය අනුව අනිවාර්යයෙන්ම ඒ යහ හිතුම් පැතුම් යහපත් සංකල්පනා පහළ වෙනවා ඒක කවුරුත් කරන දෙයක් නෙවෙයි ඒවයි හේතුඵල ධර්ම සඳහා සිද්ධ වෙනවා. මේ විදිහට යහපත් හිතුම් පැතුම් ඇති මිනිස්සෙකින් කටෙන් පිට වෙන වචනය විතරමයි සම්මා වාචා වෙන්නේ නැතුව මේ කටපාඩම් කරලා ලස්සනට පිරිසක් ඉදිරි පිට කතා කරන කට්ටියක නෙවෙයි. එහෙම කතා කරන කට්ටියගේ ඇතුලේ සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ගේ කිසිම පෙළගැස්මක්ම වෙන්න පුළුවන්. නමුත් කට හෝ කරගෙන පිරිසට කතා කරලා තමන් කරන කතාවට අනුව හැසිරෙන්නේ නැති හැසිරීමට අනුව කතා කරන්නේ නැති චපල කතා වලින් පිරිච්ච ලෝකයක්. ඒක නෙමෙයි සම්මා වාචා කියලා කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප හදාගත්තට පස්සේ මනුෂ්‍යගේ මුකින් මුවින් පිට වෙන වචන සම්මා වාචා බවටපත් වෙනවා. ඒ වාගෙම තමයි මේ පුද්ගලයා කරන ක්‍රියා සම්මා කම්මන්තය අනිවාර්යයෙන්ම යා මවාපාණ්ඩ හදන රෝඩාව නෙවෙයි මවාපාණ්ඩ හදන චාටුව නෙවෙයි අර සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරහා පෙරිලා එන ටිකයි මොකද ඒක ලේසි නෑ. ඒ මොකද අපේ මේ ආශ්‍යාකරේ නැත්නම් මේ බෞද්ධයන් අතර වගේ Hinduන් අතර වගේ පවතින මේ සංසාරේ අපි ඇවිදින්මින් එනකොට කවදාකවත් මේ විදිහට පිරිසිදුවක් කවදාකවත් මේ විදිහට පෙරදක්මක් කවදාකවත් මේ විදිහට දර්ශනයක් අපිට තිබිලා නැහැ. අපි සාමාන්‍ය ම්ලේච්චෝ වගේ අපි සාමාන්‍ය තිරසනුන් වගේ පුළුවන් තරම් කටබඩ බවන්ටයි කටයුතු කරේ. ඒ නිසා ඒ සඳහා හැදිච්ච වචන වගේක් අපි ළඟ තියෙන්නේ. ඒ සඳහා හැදිච්ච ක්‍රියා වගේක් අපි ළඟ තියෙන ඒක ඔය කෝවේ දාලා රත් කරලා ගන්න බෑ. ඒක හැදිලා තියෙන්නේ කුණු වෙලා තියෙන්නේ පල් වෙලා තියෙන්නේ අවුරුදු කෝටි ගණන්. ඉතින් ඒක යහපැත්තට දානකොට දැන් මේ ක්‍රියාවලියේදී දැන් මේ තියෙන එකේ වැරද්ද දැන් මේ තියෙන එකේ දෝෂේ දැක ගැනීමට සර්වඥාන්සේ වගකීම් බාර ගන්න නැහැ. සර්වඥාන්සේ කියන තමන් දැක ගන්න ඕන. තමන් දැක ගන්න ඕනේ දැන් ඉන්නේ වාහනේ වැරදි පැත්තට හරවලා. මේක ස්ටාර්ට් කළා දිව්වොත් දුවන්නේ මේ පැත්තට තමයි. ඒ නිසා මේ වාහනේ හරි පැත්තට හරව ගන්න ඕන. හරි ගවට පස්සේ තමයි මේ යන්ත්‍රයෙන් ඒ එළවුමින් හරි දිහාවට යන්න වෙන්නේ. අන්නේ ඒ දර්ශනය, ඒ කියන දැක්ම කිසිසේත්ම සරුවචනාංශයේ දෙවියන්ට සින්නෝ තීන්දුව කරන්න කැමැතිත් නැහැ. අම්මට අප්පට දෙන්න කැමැතිත් නැහැ. ගුරුවරට දෙන්න කැමැතිත් නැහැ. රටේ රජුරණ දෙන්න කැමැතිත් නැහැ. සරුවචනාංශය බාරගන්නෙත් නැහැ. ඒසා කියනවා උඹම දැකපන්. Taman ළඟ තියෙන මේ වැරදි ක්‍රියා, වැරදි වචන, වැරදි ජීවන රටාව වැරද්ද වැරද්ද බව දැන ගැනීම තමයි සරුවචනාංශයේ මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, උත්කෘෂ්ඨ සීල වශයෙන් පෙන්වන්නේ. ඒකට හරිය වැදගත් වෙනවා Taman දිහා ස්වං විවේචනාත්මකව සලකා බලන එක. අන්නේ සලකා බලන කාරණාමේ මිච්ඡා කම්මන්තේ කියන උංචි සංකල්පය හරහා බැලුවොත් ਸਰුවචනංශේ පෙන්වන්නේ සම්මා දිට්ඨිය මිච්ඡා සංකම්මන්ත කියන වැරදි නැත්නම් කාය දුස්චරිත વિશેයි සම්මා දිට්ඨිය කියන්නේ වැරදි කායික ක්‍රියා වැරදි කායික ක්‍රියා වශයෙන් දැකීමත් හරි කායික ක්‍රියා හරි කායික ක්‍රියා වශයෙන් දැකීම සම්මාදිට්ඨිය කියන. මේක අපි ඉස්ලාම් දවසේ ටිකක් වර්ණගා ගත්තා. ඒක නිසා යම් කිසි කෙනෙක් තමන් හොඳයි තමන් ඔක්කොම දන්නවා තමන් පාරිශුද්ධයි කියලා හිතන්නේ නැතුව අපි පෘථග්ජනව අපේ ඇත්තේ කවුරුහත් වැරදි තියෙනවා නිසා තමන්ගේ වැරද්ද මෙතන කියනවනම් සතුම් මැරීම සඳහා ඇති පෙළඹුම හොරකම් කිරීම සඳහා ඇති පෙළඹුම, කාමීත්‍යාචාරය සඳහා ඇති පෙළඹුම තමන් වශයෙන් දැක්කනම් ඒක බුදු කෙනෙකුටවත් තමන්ට කරගන්න බැරි කරලා දෙන්න බැරි තරම් වතනා සේවයක්. ඉතින් මේ වහල යට ඉන්න අපට එක එක්කෙනෙක් වශයෙන් අපිට පුළුවන් ද හිතත් එක්ක ජීවිසුමකට එන්න මෙත එක්කලා හෝ වේවා කරමින් ඉන්නා හෝ වේවා අනාගතේ කරන දෙයක් හෝ වේවා ඒ විදිහේ පාර ප්‍රාණ ඝාතයක් දිශාවට සොරකමක් දිහාවට කාමීත්‍යාචාරයක් දිහාවට කටයුතු කරනකොට වැරද්ද වැරද්ද වශයෙන් දකිනවා. දකිනවනම් ඒකේ පුදුමාකාර සම්මාදීත්‍යයක් යහදක්මක් තියෙනවා. මොන්නම ਸਰබලධාරි දෙවි කෙනෙකුට කරන්න බැරි අඩු ගානේ සාරුවච්චන් වහන්සේටවත් අපිට උදව් කරන්න බැරි ලොකු ආත්මනුකම්පාවක් ලොකු අර්ථ සිද්ධියක් තියෙනවා. ඉතින් මේක තමන්ගේ වැරදි ටික තමන්ගේ වැරදි වශයෙන් දැකීමට අපි කොච්චර උනන්දුද නැත්නම් ඒක පිංකමක් විදිහට අපි සලකන්න කැමතිද? ගොය වෙලාවට හිතන්නේ තමන්ගේ වැරදි දැකීම පාපයක් කියලා. ඒව වසංගණ්ඩයි ඕනේ, ඒව නෑ කියලා පෙන්වන්නයි ඕනේ, ඒව උච්ච වංචනික වශයෙන් පැත්තකට දාන්නයි හදන්නයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මායම් කරන්නේ. කරන හැම දහං ගැටයකින්ම හැම මායකින්ම කරන්නේ කරන්න තියෙන කාරණා කළා නොකලපු කෙනෙක්සේ නැත්තම් සුද්ධවන්තයෙකුසේ පෙනී හිටින්න. ඉතින් එතකොට සමන් අනිවාර්යම දෘෂ්ටි වශයෙන් වැරදි පැත්තට වැටෙනවා. ඊට වැඩිය අපිට ක්‍රමවේදයක් තියෙනවා නම් Tamange වැරද්ද වැරද්ද වශයෙන් දැකගන්න එතනින් තමයි අපි මේ යහමඟටපත් වීමේ අයන්න කියුවා වෙන්නේ. Taman පිළිබඳව විවේචනාත්මකව වැරද්ද දැක්කන එක. ඉතින් ඒක කරවෙන්නේ නැතිනම් නොකිය කියවෙනවා හරි දේ මොකද්ද කියලා කවදාකවත් තේරුම් ගන්න හම්බ වෙන්නේ නැහැ. තමන් අතේ තියෙන වැරදි ටික ප්‍රමාණ කරගන්න බැරි නම් කවම කවදාකවත් එයාට කළ යුතු හරි දේ මේකයි කියලා වටහා ගන්න තරම් හිතේ එකලාශයක් එන්නේ නැහැ. හැබැයි අපිට සාමාන්‍යයෙන් ඇහෙන බනවල හැටියට බලනකොට තමන් කරපු වැරද්ද දැනගත්ත දවසේ හිත අන්දමන්ද වෙනවා කියන කතාවක් තමයි ඇහෙන්නේ. මම මෙච්චර වැඩි කරනවා මයි ළඟ මෙහෙම සතුම් මරණ ආසාව තියෙනවා අවුච්ච අවස්ථාව හොරකම් කරන්න ආසාව තියෙනවා ආසාව තියෙනවා කවුරුත් නැත්තම් හොරෙන් කාම මිත්‍යාචාරය කියලා කමක් නැහැ කියන මේ හැඟුම් මෙහෙමයි කියලා දැකගත්තොත් ඔළුව අවුල් වෙයි කියලායි අපිට හිතෙන්නේ. මොකද මේකේ ඊට වෙනසක විරුද්ධ කතාවක් සරුවචනන්සේ කියන්නේ. හරි දෘෂ්ටියකින් යුක්තව රැඩිකල් වාදී අදහසකින් යුක්තව මම මේ වැරද්ද කරලා තියෙනවා කරනවා මත්තර කරන්න වෙනවා කියලා වැරදි දැක්කොත් හිතේ එකලාශයක් එයි කියලා. යහ කල්පනාවක් ඇවිල්ලා එහෙමනම් ප්‍රයෝගයෙන් හරි දේ කිරීමෙන් මේක වලකලා ආදීනව සැලකීමෙන් මේක වලකලා කාගේ සහයෝගය ලැබුණත් නැතත් Tamanට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. ඒ තනන් Tamanට මේ න්‍යාය පත්‍රයක් හම්බ වෙයි, පෙර ගමනක් හම්බ වෙයි කියලා මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැකීම සම්මා කම්මන්තේ සම්මා කම්මන්තේ වශයෙන් දැකීමම සම්මා දිට්ඨිය කියලා පෙන්නනවා. ඉතින් අපි එකඟ වෙන්න ඕන. අපි givis ගන්න ඕන. අපි කොන්ද කෙලින් කර ගන්න ඕන. අපි ආධ්‍යාත්මික පිටකොන්දක් හදා ගන්න ඕනේ. දැන්වත් මේ මායාව වැඩ අතහැරලා වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එකම පොලිසියෙන් ඇවිල්ලා අල්ලන්න කියලා නඩු කියලා ඔප්පු කරලා පෙන්නකම් ඉන්නේ නැතුව එහෙම නැත්නම් චාටු කරන්නේ නැතුව මේක දැක ගන්න උත්සාහ කරනවා නම් අපිට කියන්න පුළුවන් ලොකු වෙනසක් අපේ ජීවිතය ඇති වෙනවා යෝගාවචර පැත්තට වැඩේ. අන්නේ විදිහට මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත වශයෙන් දෙක දැනගත්ත දවසේ එයාට සතු මැරීම සතු ඝාතනය නැත්නම් සතුන්ට මෛත්‍රී කිරීම නැත්නම් හොරකම් කිරීම සහ අනුන දන් දීම කාම මිත්‍යාචාරය හෝ ඒ කාම වස්තුන්ට ආරක්ෂාව සැලසීම කියලා මේ දෙකම හිතලා බලලා විනිශ්චය කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි මෙන්න ලෝකේ ඉන්න යකෙකුට, බ්‍රහ්මයෙකුට, දෙවියෙකුට, තිරිසනෙකුට, පිසාචයෙකුට, പ്രേතයෙකුට, නිරිසතෙකුට කාටවත් අවස්ථාවක් හම්බ වෙන්නේ මට ඕන සතුන් මරන්න පුළුවන් නැත්නම් මට සතුන්ව මෛත්‍රී කරන්න පුළුවන්. මේකට කියනවා ප්‍රස්තාව කියලා මේකට කියනවා චන සම්පත්තිය කියලා. ඒක මට ඕන හොරකම් කරන්න පුළුවන් මට ඕන නම් අනුන්ට තම සතු වස්තුව දෙන්න පුළුවන්. මට ඕන නම් ඇති වෙන්න කාමීත්‍යාචාරය කරන්න පුළුවන් මට ඕන නම් ඒ කාම වස්තුන්ට අවශ්‍ය අරසාව දෙන්න පුළුවන් කියලා මේ දෙකම දන්න මිනිස්සයා බුදුහාමර කියන දෙකම ඇරිච්ච මිනිහෙක් කියලා. ශක්ති ප්‍රමාණය සතුමන ශක්ති ප්‍රමාණය හොරකම් කරන ශක්ති ප්‍රමාණය කාමීත්‍යාචාරී නිකරණ කවදාකවත් ඒ මෛත්‍රී කිරීමේ හැකියාවක් සහ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දන් දීමේ අදහසක් එන්නේ නැහැ. කාම වස්තුන්ට ආරස කිරීමක් වෙන දේ නිසා එක ස්පොට් එක නැත්නම් ඇත්ත එකම නැති කෙනෙක්. මේ දෙකම දැකගත්ත වෙලාවේදී ඒ මිනිසයා මං කරපු විශාල පෙර පුණ්‍ය කර්මයකට මට දැන් ඇස් දෙක පේනවා ගැඹුර පේනවා ඒ නිසා මම ඊට පස්සේ සතුම් මැරීම ආදී කටයුතු නොකරනවා විතරක් නෙවෙයි සමාදන්ව ශිල්පද රකින්නවා විතරක් නෙවෙයි මම ඒ කරපු වැරදි ටිකටත් එක්ක පොලිත් එක්ක ශක්ති ප්‍රමාණය Tamanට මෛත්‍රී කරගන්නවා අනුන්ට මෛත්‍රී කරනවා සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී කරනවා කියලා යෙදෙන දවසක් ආවොත් සතුන් හොරකම් සතුන් මරමින් හිටපු මිනිස්සේ මේ වාගේ වෙනසක් ආවොත් මේකට කියන්නේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය කියලා. බුදුරජාණන් වහන්සේට පුරුෂයන් দমনය කිරීමේ ශක්තියක් තියෙනවා. দমনය කළ හැකි සියලු පුරුෂයන් দমনය කිරීමේ ශ්‍රේෂ්ඨකමක් තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේ පුරුෂ ධම්ම සාර්ථී ගුණය තියෙන මේ අඟුලිමාල ආමුදුරෝ ඉස්සරහා එහෙම නැත්නම් මේ නාලාගිරි අථා ඉස්සරහා ආදි වශයෙන් කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක මැරිලා ගිය ගුණයක් කියලා. කවදාවත් නැහැ. ඕනම කෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික ලං කරගත්තට පස්සේ ඒක හරහා ඕනම කෙනෙකුගේ චරිතයට අත තියෙන බුදුරජාණන් වහන්සේ. උද්ගලයක වශයෙන් මගේ ජීවිතය දිහා බලනකොට මේ ඔක්කොටම වැඩිය ඔය දෙකේ අයිතිවාසිකම් මට තියෙනවා. ඒ ශක්ති තියෙන හයි වෙලා හත්ති තියෙන වෙලාවේ ගිහි කාලේ අමු ගිහියෙක් විදියට සැලසුම් සහගතව සතුම් මරලා තියෙනවා. මමකට ඔයත් අන්න වැඩි. ඒක නිසා ඒකේ තියෙන මේ නපුර, ඒකේ තියෙන මේ අමනුෂ ගතිය, ඒකේ තියෙන මේ භූතාවේශ වෙලා වගේ කරන ගතිය මට අලුතෙන් කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ. ඒ වගේම පැවිදුණාට පස්සේ මෛත්‍රී කිරීම පිළිබඳවත් උඟක් වෙලාවට ඇත්තටම පැවිදෙන්න ඉස්සර ඉඳලම ආර්කේ අනිත් පැත්තේ ඉන්න පටන් ගත්තා. ඒ වගේම හොරකම් කිරීම සම්බන්ධයෙන් මට නටන කකුලේ ගෙජ්ජි කපන්න පුළුවන්. ඒ තරමටම හොරකම තේරෙනවා. ඒ වගේම කාටද දෙන්න පටන් අරගත්තට පස්සේ මට තේරුණා ඒ හා සමාන උත්සාහ ක්‍රමයකින් දෙන්න පටන් ගත්තම අර අර හොරකමට යොදන ඥානේ ඒ විදිහටම යොදවලා කොන්දේසි විරහිතව ගහිත ගහිත හිතකින් නෙවෙයි මුත්ත මුත්තක හිතකින් දීලා දානක් බලනකොට මේක එදා මේ චරුවචනංශ වැඩ ඉන කාලේ හිටපු අනාථ පිටික සිටුමාගේ චරිත ක්‍රියාත්මකව බලනවා කාම මිත්‍යාචාරයේත් එහෙමයි කාම වස්තුන් ආරක්ෂා සැලසීමේ ඒ පරාසය දිහා බලනකොට බුදුගුණ භාවනා කරනකොට මට හරියට බුද්ධජනසේ ගුණ සීපත් වෙන මේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයට මේ කොයිදෝ කැලේක ඉපදිච්ච ගමේ උපදිච්ච බයියෙක් වෙන මට බුද්ධජනනාංශේ කරපු මේ වෙනස කවදාකවත් මම ගිහිල්ලා පඳුරක් ගැට ගහලා අනේ මට උදව් කරන්න කියලා නෙවෙයි. නමුත් මේ කරගෙන යනකොට ඇති වෙච්ච වෙනස දිහා බලනකොට ඒ ධර්මයේ ඒ බුදුජානනාංශගේ තෙදී එහෙම නැත්නම් ධර්මයේ තියෙන මේ සජීවීකමේ කිසිම අඩුවක් නැහැ. ඒ නිසා අපි මේ වගේ පරිශ්‍රණයක් කරන මේ වගේ දෙයකට අපි එළඹෙනවද පිළිවෙලද කියලා බලනවා නම් මේ දුස්චරිත තුන සතුන් මැරීම හොරකම් කිරීම සහ කාමීත්‍යචාරයේ අදාළ නැති කෙනෙක් මේ ස්වභාවේ නැහැ. හැම කෙනාට මේක යම් ප්‍රමාණකින් අදාළයි. අන්න ඒ සම්බන්ධයෙන් අපි අද ඉඳලා කිවිසුමක් ගනිමුද? අපි අද ඉඳලා මේ කරන ප්‍රමාණය ගැන නිකන් පිටේ ඉඳලා කෙනෙක් Taman දිහා බලනවා වගේ මේවා ක්‍රියාත්මක වෙන දිහා බලනවාද කියලා බලුවොත් පළවෙනිම වෙන දේ තමයි අපිට ඒකට පරිශේණයට සුදුසුකම් ලබන්න ඉස්සල්ලාම අපිට අදිෂ්ඨාන කරන්න වෙනවා නම් ඊට පස්සේ මම චේතනාපූර්වකව සතෙක් මැරීම චේතනාපූර්වකව සොරකමක් කිරීම සාචේතනාපූර්වකව කාමීත්‍යාචාරයෙන් මම වළකිනවා කියන givisumෙන් මෙපිට අපිට මේ පරිශේණයට සුදුසුකම් ලැබෙන්නේ මේකට කියනවා සීල ශික්ෂාව කියලා. නිසා ඕනම කෙනෙකුගේ ජීවිතයේ බුද්ධාගම බෞද්ධ ධර්මය ප්‍රතිපදාව පටන් අරගන්නේ හොඳට මතක තියානින්න දාන සීල භාවනා ක්‍රමයට නෙවෙයි. ඒක ගිහි ප්‍රතිපදාව කියනවා ප්‍රතිපත්‍ය පටන් අරගන්නේ සීල සමාධි ප්‍රඥා ක්‍රමය. කවදා හෝ සීලෙන් අපි දිවිසගත් දවසේ තමයි අපිට අයිතිවාසිකමක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක ඇසුරු කරන්න ධර්මී ඉගෙන ගන්න එහෙම නැත්නම් ඒ සංඝයාට ගැලෙන්න ඒ වගේම සීලයක පිටා. ඒ නිසා සීලයෙන් තමයි මේ දේ වෙන්නේ. එතකොටම අපි ප්‍රධාන වශයෙන් උත්සාහ කරනවා සතුන් මැරීමෙන් පුළුවන් තරම් චේතනාපූර්වක නොකර ඉන්න, හොරකම් කිරීම චේතනාපූර්වක නොකර ඉන්න, ඒ වගේම කාමීත්‍යාචාරය නොකර ඉන්න. අන්න ඔතෙන්ද ගිය දවසේ යම් කිසි කෙනෙක් චේතනාපූර්වකව මේ කාම කාය දුස්චරිත මිච්ඡා කම්මන්තේ වළක්වන්න ගිය දවසේ තමයි යාට තේරෙන පටන් අරගන්නේ අපි චේතනා විරහිතව චේතනාවෙන් යුක්තව සතු නොමරුවාට අනන්ත අප්‍රමාණ සත්තු ගණක් දවසකට කෙනෙක් අතින් අචේතනිකව මැරෙනවා. අපි චේතනා පූර්වකව අපි හොරකම් නොකරන කොච්චර තීන්දුව ගත්තත් අපි අන්සතු වස්තුන් වරදවා පාවිච්චි කිරීම නොදුන් දෙය ගැනීම මොනම විදියකටවත් නොකර මේ ජීවිතේ පාත්තන්න බෑ. ඒක කාමීත්‍යාචාරයේ වශයෙන් අපි මෛතුන සේවනයේ වගේ නරක ධර්ම නොකරුවට තාමත් රූප බැලීමේ ආශාව තියෙනවා. ඒකට ඉතින් හොඳ නරක දෙක සීමාව පැනලත් කරනවා. ඒ වගේම සද්ද ඇහිීමේ ආශාව තියෙනවා. ඒක අනුන්ට තමයි බාධා වෙන ඉවත් කරනවා, මත්තර කරදර වෙන ඉවත් කරනවා. ඒ වගේම ගඳ රස පහස කොච්චර චේතනාපූර්වක නැත කරන්න ගියත් අපේ මේ නැහැදිච්ච හිත මේ නැහැදිච්ච ඉඳුරන් හැඟුම් මුදා හැරියට පස්සේ තමන් සිල්ලන්ත කෙනෙක්ද කියන එකටවත් මතක නැතුව ඊට තරම් නොවන විදියට ඒගොල්ලෝ තමන්ගේ අවස්ථාව සම්පූර්ණ කරගන්නවා. එනිසා සිල්වන්ත වෙන්න හදලා චේතනාපූර්වකව සීලේ නතර කිරීමට අදිෂ්ඨාන කරගත්ත සමාදන්ව සිල්පද රකින්න කෙනාට තමයි ඉස්සල්ලාම තේරෙන්නේ මම කොච්චර වලිකාවක් කොච්චර පටිතද කරත් සතුන් මැරීමේ අචේතනිකව මැරීමේ වෙනසක් ඇති කරගන්නවා කියන එක මට මගේ සීමාවල් යටතේ මගේ න්‍යායපත්‍රිකෙන් කරගන්න බැරි තරම් මම අසරණයි. නම් බැරි තරම් අනාතයි. හොරකම් නොකරන අදිෂ්ඨාන කරත් ඒ හොරකම් සිද්ධ වෙන එක වළක්වන්න බෑ. එහෙම නැත්නම් හිතෙන් හෝ කාමීත්‍යාචාරය කරන එක මොන විදියෙන්වත් වළක්වන්න බෑ මේක හොඳටම තේරෙන්නේ මේක හොඳට ගොජ දාන්නේ භාවනා කරන්න ගිහලා ඉස්සල්ලාම ඇස් දෙක වහගත්ත දවසේ. ඒ වෙලාව කිසි සතෙක් මැරෙන්නේ කිසි හොරකමක් කරෙන්නේ නැහැ කිසිම කාර්මිච්ඡාචාරයක් නමුත් ඔළුවට මොකද වෙන්නේ කියලා බලන්න. බෑවක බැම්ම කඩාගෙන ගියා වගේ අපේ හිතවිලි පුදුමාකාර කාමච්ඡන්දකින් යට වෙනවා. අපේ හිචිලි පුදුමාකාර ව්‍යාපාදයෙන් තරහකින් යට වෙනවා. අපේ හිචිලි පුදුම විදිහට නිදිමත වෙහැරිලා කට්ටිපයින්නවා. අපේ හිත පුදුමාකාර විදිහට කරව පව ගැන කල්පනා කරලා පශ්චාත්තාපයටපත් වෙන උද්ද කුක්කුච්චය ඇති කරනවා. නැත්නම් ඉස්සරහා මට පුළුවන් වෙයිද මේ ගුණ චරිතය රකින්න? මට පුළුවන් වෙයිද මම මේ ගත්ත සීලය රකින්න කියලා පුදුම බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා මේ මේ අසුචි වලක ඉඳගෙන පිරිසුදුකමක් ගන්න පුළුවන් වගේ. සැකයක් පහළ වෙනවා අපි කරලා තියෙන දේවල් සහ මේ ඇදගෙන යන කර්ම ගමනත් එක්ක මට මගේ පින් ටික මගේ සිල් ටික මේ මම ගත්ත කර්ණනිකා මට මේක මේ ජීවිතය ඉවර කරගන්න පුළුවන් වෙයිද කියන එක පිළිබඳව පුදුම සැකපහළ වෙනවා. ඉතින් මේ මේ කාරණාවලට සාමාන්‍ය භාවනා ලෝකේ අපි සඳහන් කරන්නේ නීවරණ කියලා. ඒක ඉච්ඡතරම ගැඹුරු දෙයක් නෙවෙයි. නමුත් බෞද්ධක විසින් දත යුද්ධයක් නමුත් උග දෙන්නේ දන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ තමයි අපි කයින් චේතනාපූර්වක නොකරුවාට හිතින් අචේතනිකව නිදහස් නැති බව අපිට අපේ පාලනයක් නැති බව මේක තුල නිවාසිකයක් නැති බව මේක තුල අදිෂ්ඨායකයක් නැති බව මේක තුල විධායකයක් නැති බව මේක තුල පාලනයක් කරගන්න බැරි බවට ඉස්සල්ලාම පේන තැන තමයි හොඳට සීලක සමාදන් වෙලා 100 200ක්ම කාය දුස්චරිත නෙමෙයි කාය ක්‍රියත් නතර කරලා. මේ හිත දිහා බලපු ගමන් ගොජ දාන්න පටන් ගන්නවා. දෝරේ යන වැව්වැම්මක් කඩලා ගියා වගේ එන්න බඩ ඉතින් හුඟ දෙනෙක් මේ නිසා කියනවා අපිට භාවනා කරන්න බෑ හරියට හිතවිලි වැඩි. අපිට භාවනා කරන්න බෑ හිත එකලස් කරගන්න බෑ. ඉතින් මගෙත් ඉන්න අක්කලා දෙන්නෙක් විතර ඒගොල්ලෝ කියනවා කාදර හිත එකලස් කරගන්න පුළුවන් වෙච්ච දවසේ භාවනා කරන්න කියලා. ඒක නිකන් ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් තමයි. එහෙම කවම කවදාකවත් මේ හිතේ එකලාශයක් හිතේ ධර්මතාවේ නැහැ. හිතේ යකාගේ කම්මල වගේ තමයි. ඒ කම්මලෙන් පෙන්වන්නේ මොකද්ද? චේතනා පූර්වකව සතු නොමරුවත් හිත තියෙන අර චප්පල ගතියම තමයි. එක්කෝ එක කිරීමේ තියෙන ප්‍රෝණාමේ අදහස. එහෙම නැත්නම් කරපේක ගැන පශ්චාත්තාපය. එහෙම නැත්නම් ද්වේෂය. මේක මට මේ සිල් ජීවිතේ ගත කරන්න දෙන්නේ නැහැ. අරයා මෙහෙම කරනවානේ මෙහා මෙහෙම කරන්න කියලා එක්කෝ තරහක්. එහෙම නැත්නම් මෙච්චර පිංස බින්දිද්ද පින්බර බුද්ධ ශාසනයක් ලැබිලා මනුසාත්ම භාවයක් ලැබිලා අතපය හතර හොඳට එක තැනක පිළිවෙලට තිබිලා ධර්මියත් ඇහිලා කල්යාණ මිත්‍රත්වයේදී පැවිද්දත්යේදී අනී මම මෙච්චර කල් කරගත්ත කන්දරාවක් කියලා මෙවුවා පිළිබඳව ඔහු තරහක් එනවා. මේ කාමය කාම ඡන්දේ සහ ද්වේෂේ නැති ඒක දිවසා දරා ගන්න බැරි වෙනකොට හිත දඩස් කාලා නින්දට වැටෙනවා. කටිපයින් මේ ට්‍රක් එකෙන් පිටපයින්. එහෙම නැත්නම් අතීතය ගැන කල්පනා කරනවා අනාගතය ගැන තැවෙනවා. එහෙම නැත්නම් සැකයක් පහල කරගන්නව කොච්චර සෝපාක ආමඳුර ওই බුදුරජාණන්සේගේ වචන දෙයක් කතා කරලා සෝවාන් වුණාට වටාචාරාවට පුළුවන් වුණාට මට නම් කවදාකවත් බැරි වෙයි. මට මට බෑ. මට නෑ. මට නොහැකි. කී කියා සැකපොතු. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේක දන්න නිසා එහෙම නැත්නම් මේක පිළිබඳව අපිට දෙවිය හොඳට දන්න නිසා උන්වහන්සේ සඳහන් කරන මේ කායික වශයෙන් කාය දුස්චර්යයෙන් ගෙන් වුණාට අදිෂ්ඨාන පූර්වකව ඒ පුද්ගලයා සම්මා කම්මන්තේ කියලාට වැරදි වැරදි වලට වන්දි ගෙවීමට හොඳ වැඩ ටිකකින් හිත පුරව ගන්නවා ප්‍රතිස්ථාපනය කරනවා. ඒ සඳහා කරන ප්‍රයත්නයේදී මේ දැඩි නීවරණ ධර්මයන්ගෙන් හිතට බැට දෙන ගතිය, පහර දෙන ගතියෙන් වලක්වාගෙන චිත්ත ප්‍රවෘත්තිය යම් ප්‍රමාණයකට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින් පවත්වා ගැනීම සඳහා කළ යුතු ප්‍රයත්නය ਸਰවඥාන්ත කියන්නේ සම්මා කම්මන්තේ සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. තාම පිං අතේ තමයි තියෙන්නේ වැඩේ. හැබැයි තාම අනුසය කෙලෙස් වලට අත්විඳින ආශ්‍රව සහිතයි භව සම්පatti ලබා දෙනවා කියලා බුදුම උනන්දුවක් කරනවා. මේ සතුන් නොමරා විතරක් ඉඳලා මදි. අත් ලොකු ජයග්‍රහණක ඒක මේ බෞද්ධ ප්‍රතිපදාවට බැස ගැනීම. ඊට පස්සේ මේ ඇස් දෙක වහගෙන ඒ ඇස් දෙක වහගත්තට පස්සේ මම මේ අද්දක වහ ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මේ භාවනා මධ්‍යස්ථාන කියලා භාවනා කරන පරියන්ක අවස්ථාව. අන්න ඒ වෙලාවේදී මේ හිතේ කලස් කිරීම සඳහා ගන්න වැඩපිළිවෙලට අදිෂ්ඨාන පූර්වකව චේතනා සහිතව සිල් අරගෙන හිත අලුත් කරගෙන ඒ වගේ භාවනා කරන ඇත් ලං කරගෙන වන්දනා කරගෙන මල් පුදමින් নানা ප්‍රවිධියට අපි මේකට ඌලියම් කරනවා. අපි පුළුවන් තරම් උපස්ථාන කරන ඒ සේරම සාසවයි ආසව තාම සහිතයි පුඤ්ඤ භාගියා සතුම් මන පැතනේ පිං අත පැත්තට උපදි වේපක්කා භව සම්පatti ලබා දෙන යන යන තන ආයු වර්ණ සැප බල ලබා දෙන භව භෝග සම්පatti ලබා දෙන දෙයක් කියලා බුදුසසුනේ අගය කරනවා. වෙන විදිහට කියනවා සිල් ලක්ෂණ කෙනාට වැඩිය සමාධි භාවනා කරන එක අගය කරලා ඒකත් මේ නීවරණ ධර්මයන්ගෙන් හිත වෙන් කර තබා ගැනීම සම්මා කම්මන්තයක් විදිහට හඳුන්වනවා කියලා. හරියට යමක් කරනවා වගේ ඇත්තටම කරන්නේ යමක් නොකර ඉන්න එක පව් නොකර සිටීම පින් කිරීමක් වශයෙන් පෙන්නලා තියෙනවා. මේ දෙකේදිම තියෙන්නේ කායික වශයෙන් චේතනාපූර්වක පවුන කිරීම අපේ සීලය කියලා කියනවා. ඊට පස්සේ අත් දෙක වහගත්තට පස්සේ මේ දෝරේ ගලන එක අතීත කර්මවල තියෙන වේගේ ඒ ඒකින් කිනි නාදේ ඒකෙන් එන දෝංකාරය දිහා බැලලා ඒක නතර කරන එකත් ඉබේ ගලන නීවරණ නතර කරනවා කියන එකත් යමන් නොකර සිටීම. ඉතින් මේ දෙකේදිම පේනවා මේ ශාසනයේ තියෙන උත්කෘෂ්ඨම කුසලයේ තියෙන යමක් කිරීමෙන් නෙවෙයි නොකල යුතු නොපනත්කම් නොකර සිටීමෙන්. අඩු ගානේ බෞද්ධයා මෙන්න මේ ටිකවත් දන්නවද කියන එකයි සලකා බැලුවේ කාරණාව. සීළු බුදුවරයන් වහන්සේලාගේ ඉගැන්වීම වෙන සබ්බපාපස්ස අකරණම් කියන එකවත්. ඊට පස්සේ කුසලස්ස උපසම්පදා තියෙන කියන එකවත් මේ අපේ සිංහල බුද්ධ ආගමේ මේ අවුරුදු 2600ක් යනකොට පොතේ පතේ සඳහන් වෙනවා අවුරුදු 1500ක්ම යනකම් අපේ ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ මේ අදහස තිබිලා තියෙනවා. අපිට මේ සාසනයට කළ හැකි, ජාතියට කළ හැකි, Tamanට කළ හැකි උත්තරම සේවය තමයි පවුන කර සිටීම. අවාසනාවකට අන්ධකාර යුගයක් කරා අපේ මේ බුද්ධාගමට යන්න සිද්ධ වුණා විදේශ ආක්‍රමණ භයානක රෝග කොයිතම්බ තලාපාලු වෙලා බැමිණිටියා සාය ආදී දේවල් ඇවිල්ලා මේක පොඩ්ඩක් පටලැවුණාට පස්සේ දැන් බුද්ධාගම අලුතෙන් හඳුන්වා දීම සඳහා වෙන්න ඇති මම මේ හිතලා කියන්නේ පින් කිරීමක් කියන එකක් ඉස්සරහින් තියලා පවුන කිරීම පතර දැම්මා දැන් බෞද්ධයෝ පෙළ ගැහිගෙන අන්ධහර පාගෙන කොඩි උස්සගෙන ගෙජ්ජෝල් ඕලා ඕගාල පිංකම් කරනවා. මේ පැත්තකින් ඉඳලා බලනකොට පිංකම් හරහා ගොංකම් තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා එක එකන එක එක විනෝදාන්ත මාර්ගයෙන් පිංකම් කරන්න හදනවා. නමුත් ඒකෙන් මේ මිනිස්සු කොච්චර තණ්හා වඩනවද කොච්චර මාන්නේ වඩනවද කොච්චර සමමායනේ වඩනවද කියලා බැලුවොත් හැංගීමක්ම නැහැ. ඒ නිසා මේ ප්‍රතිපදාවට බහැපු ගමන් සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට බහැපු ගමන් අපේ අගයන් ආඩම්බරයන් වල පැහැදිලි වෙනසක් සඳහා සරුවචනාංශය අපිට ආර්දනා කරනවා. ඔය පැහෙන්න හදන්න එපා. අතිපණ්ඩිත වෙන්න යන්න එපා. අවස්ථාවේ වාසි ගන්න යන්න එපා. එකයි උඹට කරන්න තියෙන්නේ අසතියෙන් හිටියොත් මිත්‍යා දෘෂ්ටියෙන් හිටියොත් වෙන්න තියෙන පව් ටික නොකර හිටපන්. මේ සඳහා තමන්ගෙන් අසතියෙන් හිටියොත් සිල් රකින්න නැතුව හිටියොත් මිත්‍යා දෘෂ්ටිකේ හිටියොත් වෙන්න ඉඩ තියෙන පව් නොකර සිටීම සඳහා එක තඹ තත පහක් වේදන් වෙනවාද කියලා බලන්න. දඹදිව යන්න ඕනද කියලා බලන්න. මොනවද අඩු කියලා බලන්න. දෙවන්නේ සම්බන්ධද කියලා බලන්න. කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තන්නේ ක්‍රම තමන්ගේ ස්වච්ඡන්දතාවය විතරයි අවශ්‍ය කරන්නේ. මේකට ආගම කැමති නැහැ. ආගම කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා සූවිසිවිතරණයක් නටමු. මුළු රෑම නටන බණක් කියමු. ඒ නැත්තම් යුග ආසන දෙකේ බණ කියමු. මොකකින් හරි නටලා ඉවර වෙනකොට වෙන්නේ මොකද්ද? අර කරණ දෙන පිංකම් කරන්න ගිහිල්ලා අර කලින් කිව් විදිහට වැඩි රාශියක් වෙන්න ඉඩ තියෙනවා. සබාශීලී වෙන්න ඉඩ තියෙනවා. සමාජශීලී වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වෙනුවට කවුරු හරි කල්පනා කරගත්තොත් සර්වචන් වහන්සේ මේ ඉදිරිපත් කරන සම්මාදිට්ඨිය හැටියට ඒ පුද්ගලයා විසින් වගවිය යුත්තේ, ඒ පුද්ගලයා විසින් සලකා බැලිය යුත්තේ, ඒ මනුෂයා විසින් කළ යුත්තේ මොකද්ද? සම්මාදිට්ඨිය නැතිකම නිසා, සතිය නැතිකම නිසා, සීලය නැතිකම නිසා හැඟුම් උදාහරලා යම් වෙලාවක වෙන්න තියෙන අකුසල කර්මයක් නොකර සිටිනවනම් මේකට විරමන කියලා කියනවා ආරති විරති පටිවිරති විරමති කියලා කියනවා මෙන්න මේක තමයි මානවය විසින් තමා කෙරේ අනුකම්පාවෙන් තමා කෙරේ ආත්ම අනුකම්පාවෙන් කළ යුතු එකම දේ. ඉතින් මේ වගේ දෙයකට අරු ගන්න මේ වගේ දෘෂ්ටියක් මේ වගේ කල්පනාවක් එහෙම නැත්නම් මේ වගේ දෙයකට පෙළඹීමක් අපිට කොයි වෙලාවෙ දවසේ කරන්න හම්බ වෙන්නේ. ඇව්වොත් කියන්නේ ඌව කර කර ඉන්න වෙලාවක් නැහැ වැඩ. යුතුයකම්. নানা ආකාර වැඩ. ඉතින් අපි මොකේ කරීත ව්‍යාපෘත කරගෙන අයියා වෙන්න හදනවා. පඬිතයා වෙන්න හදනවා. අතිපඬිතකම් කරන්න හදනවා. කරන්න හැදුවට වෙන්නේ මොකද්ද? තක්ක තීරුකම. තක්ක තීරුකම. ඒකට තමයි ඔලොමලකම කියලා කියන්නේ. මෝඩකම කියලා කියන්නේ ඕන ඔකට. ඒ නිසා කවදා හරි යම් කෙනෙක් ස්ත්‍රී වේවා, පුරුෂ වේවා, පැවිදි වේවා, උපවිදි වේවා, බෞද්ධ වේවා, අබෞද්ධ වේවා. මගේ වෙන්න තියෙන පව් ටික මම නොකර ගැනීම සඳහා මම සංවර වෙනවයි කිව්වොත් ඉස්සලාම් සංවරයට අපි සීල සංවරය කියනවා. ඊ ගාවට හිතේ තාම ක්‍රියාවටපත් වෙච්ච නැති හිතේ මට්ටමින් ඇති වෙන සම්මා කම්මන්තෙට සමාධි සංවරය කියලා කියනවා. නමුත් අර ඉස්සල්ලාම මන් දීපු නිදාතකතාව හැටියට ඒ සමාධි සංවරය සඳහාමත් නෙවෙයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට ආවේ. නමුත් සීල සංවර සමාධි සංවර නැතුව යන්න බෑ. ඒ නිසා උන්වහන්සේ මේකට බොහොම ගෞරව කරලා බොහොම විස්තර සහිතව ඒ අපි සමාධි සංවරයක් ගන්න ඇති හිත පොඩ්ඩක් නීවරණයෙන් තොරව පවත්වා ගන්න හැටි ඉතාමත්ම දැඩි ආධ්‍යාත්මික ප්‍රයත්නයක් විදියට ප්‍රතිපදාවක් විදියට ආගමක් විදියට ධර්මයක් විදියට කතා කරනවා. ඉතින් මේක බැලුව බැලමට මේ කරපු විස්තර හැටියට බලනකොට මෙලෝ ජීවිතේ කරගන්න බැරි එහෙම නැත්නම් බොහොම ඈත තියෙන දෙයක් බවට පත් කරන්න උත්සාහ කිරීම මම නම් හිතන්නේ ධර්මයේ හරියට ඉදිරිපත් කිරීමක් කියලා. එනිසා මේ සම්දිස්ථානදී මම කැමති මේ බවට සම්මා දෘෂ්ටි තියෙනවා නම් පොඩක් වෙලා යොදලා බලන්න පුළුවන් නම් උත්සාහ කරලා බලන්න පුළුවන් අපි සංසාරේ පෙරත් මේක කරලා තියෙනවා නැත්නම් මේ ආත්මෙදි මේක මේ බීජ පැල කිරුවොත් මුල් අදීද කියලා. ඒ සඳහා අපි මේ වගේ භාවනා කරන අයට ක්‍රමවේද තුනක් හඳුල්ලා දෙනවා. නැත්නම් සටන් උපක්‍රම තුනක් හඳුල්ලා දෙනවා මේ මාර සේනාවත් එක්ක සටන් කරන්න. පරියංක භාවනා කරනකොට මේ යවිලා පරියංක ඉඳගෙන භාවනා කරනකොට කියනවා චේතනාපූර්වක කරන සියලු වැඩම බහතබඩේ කියලා. සතෙක් මරන්න තියා ප්‍රම කරන්න තියා කාමීත්‍යාචාරය කරන තියා කය හොල්ලන්නවත් එපා. බොරුවක් කියන්න තියා කේලමක් කියන්න තියා හිස් වචන පරිසවචන තියා වචනේ මුවින් බණන්නත් එපා. මුවින් නොබැන ඉන්න. ඒක liverලා දැන් මොකද හිතේ වෙන්නේ කියලා බලන්න. කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා. කිසිම දෙයක් අපේක්ෂා කරුවොත් චේතනාවක් වෙනවා. ඒ නිසා පරියන්කෙට ගිහිලා කියන හොඳට නාලා සුද්ධ වෙලා පිරිසිදු වෙලා හොඳ ලස්සන පිරිසිදු තැනක ආසනයක් පනවගෙන හොඳල පටල වාඩි වෙන්න කියන ලස්සන බුදු පිළිමයක් ඉස්සරහ. එහෙම නැත්නම් හුඟක් කෙනෙක් භාවනා කරලා සිද්ධ වෙච්ච තැනක් ළඟ. ඒක ඒකේ වටිනාකමක් තියෙනවා. අපි මේ වෙලාවේ ඒක සද්ධාවට බාර දෙමු. වාඩි වෙලා හොඳට කයෙන් මොනවත් අත්‍යතුව මට මැටි බුද්දෙක් වාගේ, ගල් බඹුණෙක් වාගේ ඇස් දෙකත් වහගෙන මේ මේ චිත්ත ප්‍රවෘත්තිය හිත මොකද කියන්නේ කියලා හොඳට බලන්න. ඉතින් ඒකට අර දෝරේ ගැලුවා වගේ හිතවිලිද වේදනාද බාහිර ශබ්දද මේක නිකන් බලුවමනයක් වගේ එන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේක මගේ කාලකන්නිකම මම කළ අකුසල කර්ම එහෙම නැත්නම් මට මේක බහුවේ නෑ මට ගැළපෙන්නේ නෑ කියලා. නමුත් භාවනා පටන් ගන්න ඕනම කෙනෙකුට ඒක එහෙම තමයි. කිසි කෙනෙක් නරකයි එක පුද්ගලිකව අරගෙන පශ්චාත්තාප මේක උත්සාහ කරලා බැලුවොත් පළවෙනි දවසේ නම් කටුබෙරේ පෙරළුවා වගේ හරියඟ තමයි. අනිත් එක ලැබෙන මල දානෙකුත් නැහැ. ඉතින් ඒක නිසා අයියෝ මේට වැඩි හොඳයි කුඹරක් හිටුවා නම් ගිහිලා මේට වැඩි හොඳයි වෙන වැඩක් හිරුවා නම් කියලා හිතෙන් ඉඳ තියෙනවා. මොකද කිසිම ආර්ථික ලාභයක් ලැබෙන්නේ නැහැ. ඔක් කවදා හරි මේ බාහිරේට ඇඟුම් උදාහරණ මේ හිත අපි හිතමු මේ දිග කතාව කෙටි කිරීමට ඇඟ ඇතුළට එන්න පුළුවන් තත්යකටපත් කරගත්තයි කියලා. එකම එකම පුංචි දෙයක් මම මේ කියන්නේ බාහිරයට යන හිත රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ, පහස දිගේ. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් බාහිරයට යන හිත අපේ මේ සම්‍යක් ප්‍රයත්නය නිසා එක වෙලාවක ඇතුළට ගන්න පුළුවන් වුණා කියලා මම මෙතන දැන් වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ පුංචි චිත්තක්ෂණයේ තියෙන වටිනාකම මේ පුංචි චිත්තක්ෂණයේ තියෙන විප්ලවීය ස්වරූපය මේ පුංචි චිත්තක්ෂණයේ තියෙන රැඩිකල් වාදී ගතිය දන්නවනම් බුදුහාමුදුරන්ගේ විතරට දන්නවනම් හැම කෙනෙක්ම මේක උත්සාහ කරලා බලાવી කොච්චර පිට යන්න හැදුවත් මොනව හරි ප්‍රයත්නයකින් හිත ඇතුළට ගන්න. අන්නේ හිත ඇතුළට එන චිත්තක්ෂණේ බාහිරට දුවන විනෝඩ ඇතුළට එන චිත්තක්ෂණයට අපි කියනවා මම දැන් මෙතන. මේ මම දැන් මෙතන කියලා වෙලා Taman ඉන්න ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත කැදල්ලට ගිය කුරුල්ලෙක් වාගේ පැලැස්සට රිංගපු හාවෙක් වාගේ අම්මා ගඩොක්කට ගිය පුතෙක් වාගේ පිරිච්ච දෙයක් බව සන්තුෂ්ටිකර දෙයක් බව තේරුම් ගන්නකොට එතන රජ වෙන චෛතසිකයට අප කියන්නේ භාවනා පාරිභාෂික ශබ්දමාලාවේ සතිය කියන. එහෙම නැත්නම් අප්‍රමාදී කියන. මේ තරම් මේ අප්‍රමාදයේ ගැන කතා කරන මේ විනාඩි මේ මේ 30ක් 50ක් විතර ගියේ මොකද අපි ඉන්නා තරමක් ඉන්නේ අසති. අපි ඉන්නා තරමක් ඉන්නේ ප්‍රමාදේ. කවදාකවත් මම දැන් මෙතන නැහැ. ඒ කියන්නේ අපි සීලෙක පිටලා හිත අලුත් කරගෙන බණ අහලා අදිෂ්ඨාන කරලා වාඩි වෙලා හොඳට බලනවා මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දැනගන්න චිත්තක්ෂණයකට පුළුවන් කියලා. පුළුවන් නම් ඒ මනුස්සයාට මේ ජීවිතයේ භාවනා ලෝකේ කරන්න බැරි විප්ලවයක් නැහැ. ඒ තරමටම මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්නකොට දන්නවනම් විශාල වෙනසක් සංසාරේ හිට වෙනවා මෙතෙක්කල් බාහිරයට දුවපු ඊට පළවෙනි වතාවට ඇතුළට ඇවිල්ලා ඒ විතරක් නෙවෙයි Taman දන්නේ මම දැන් මෙතන ඉන්නවා කියලා. ඉතින් දැන් මේ යෝගාවචරයට මේක පුරුදු කරාට පස්සේ මේක මේ පොඩි පීයක් ගන්න පුරුදු කරන මිනිස්සේ කවදා හරි පීය ලෑල්ලේ වදින්න ගැහුවා වාගේ. ඊයකින් මෙඩිසියන් ඉල්ල කරලා විදින්න පුරුදු වෙන පුද්ගලයා හරියට එල්ලෙට ගිහලා යන්තම් ඊතලයක් වැදුනා වගේ. මේ කරලා කරලා කරලා කවදා හරි මේක සාර්ථක වෙච්ච දවසේ ඒ ඒ පුද්ගලයාට ඒකේ තියෙන පිං පැත්ත, ඒකේ තියෙන වටිනාකම සරුවචනාංශයේ පුදුමාකාර දාට අගය කරනවා. වගේ කියලා කියනවා මේක තමයි එකම පරීක්ෂණය ඔබ පෙර පින් කරලා තියෙනවද පිට ඇතුළට ගන්න පුළුවන් ශක්තියක් ඔබට තියෙනවද ඔය මොන කේන්දරකින්වත් බලන්න බෑ ඔබ මොන අංජනන් එලියරලත් බෑ මොන ගුරුවරයා මේ අපිට ආශිර්වාද කෙරුවත් බෑ තමන්ම කරන්න ඊට පස්සේ මේ යෝගාවචරයට මේක පුළුවන් බවට ඒ ඇත්තටම සම්මාදිට්ඨිය බහලා සම්මා සංකප්පවල හැකි සංඥාව ආවනම් බරපතල වගකීමක් දාන ඔළුවට ওই චිත්තක්ෂණේ දෙකක් කරන්න ඕනේ චිත්තක්ෂණ දෙකක්, චිත්තක්ෂණ තුනක්, චිත්තක්ෂණ හතරක් මම දැන් මෙතන ඉන්නයි කියලා. ඒ මොකද එක චිත්තක්ෂණයක් හිටියට වෙච්ච දේ මොකද්ද කියලා දැනගන්න තරම් බුද්ධියක් හම්බ වෙන්නේ නැහැ. නිකන් කන්ට පාරක් වදිනා වගේ තේරෙච්චරයි. නමුත් චිත්තක්ෂණ තුන හතරක් ඉන්නකොට තමයි බුද්ධිය ලැබෙනවා. මම සංසාරේ ඉස්සලාම වදාට ඔන්න මම දැන් මෙතන හිටියයි කියලා. ආන්නේ මේ හිත ඇතුළට නැමෙනකොට අර බාහිරේ සද්ද නැතුවාමත් නෙවෙයි. හිතේ හිතවිලි නැතුවමත් නෙවෙයි. කයේ වේදනාවක් නැතුවවත් නෙමෙයි. මේ අල්ලපන ලස්සේ එක චිත්තක්ෂණ දෙකක් අපි හොරකම් කරගන්නවා ක්ෂණ සම්පatti වශයෙන් මම දැන් මෙතන. ආන්නේ මේ හිත ඇතුළට නැමෙනකොට ਸਰුවචනාංශේ පුංචි යෝජනාවක් ගේනවා. එහෙම නැත්නම් මේක නරක කරලා බැලුවොත් නරකද කියනවා කියනවා. හිත ඇතුළට නැමුණොත් මේක වෙන විදිහට කියනවා හිත රූප බලනවා නෙවෙයි, ශබ්ද අහනවා නෙවෙයි, ගන්ධ රස බලනවා නෙවෙයි, පහසක් ලබනවා නෙවෙයි හිත ඇතුළට නැමුණොත් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ගිහිල්ලා හැප්පෙන දෙයට කියනවා ප්‍රාණේ කියලා. ප්‍රාණයාමයේ කියලා කියන්නේ පණ හුස්ම. ඕකටම තමයි අපි ආනපාන කියලා කියන්නේ. Hindu භාෂාවෙන් ප්‍රාණයාම කියන එක තමයි ඉස්සල්ලාම වතාවට දැන් ප්‍රාණය ආශ්‍රය කරන්න පටන් ගන්නවා. මෙතෙක් කල හිටියේ නන්නත්තාට. මේක ආශ්‍රය කරනකොට ඒ කියන්නේ යෝගාවචරයට තේරෙනවා මම හිතේ ශබ්ද ඇහුණත් වේදනාවක් වුණත් හිතවිලි ආවත් මම දැන් මෙතන හිටියා හුස්ම ගැනීම එක ස්වයන් සිද්ධව සිද්ධ වෙනවා කියලා. දැන් මේ හුස්ම ගැන බලා සිටීම මිච්ඡා කම්මන්තෙන් දුරස් වීමක් කියන එක පෙන්ලා දෙන්න බැරි තරම් දැන් ඈත් වෙනවා. නමුත් ඒක ඇණේකින් ගැහුවා වගේ රබර් සීල්ලයක් ගහලා අස්සම් කෙරුවා වගේ පැහැදිලිම සහතිකයක් තමයි තමන් යම් වෙලාවක එක්කෝ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණේ ඉන්නවනම් එක්කෝ මේ ගන්න හුස්ම මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා දන්නවනම් 100 200ක් සාතිකයක් දෙන්න පුළුවන් කිසිම සත්ත්ව ඝාතනයක් හෝ ඒහා සම්බන්ධ මිච්ඡා කම්මන්තයක් වෙන්නේ වෙනකොට බුදුරජාණන් වහන්සේ විචින් හොඳයි කියන සම්මා කම්මන්තේ වෙන්න පටන් ගන්නවා මේක පින මේක භව සම්පatti ලබා දෙන එකක් මේක චේතනාපූර්වක කරන දෙයක් මේන මේක පුරුදු කරනවා කියනකට අපි සාමාන්‍ය විවහාර භාෂාව කියනවා ආනාපාන සතිය කරනවා. ඉතින් යම් හිතමු යම් දවසක කෙනෙකුට ඒක විනාඩි 5ක් පවත්වන්න පුළුවන් 10ක් පවත්වන්න පුළුවන් නැත්නම් හුස්ම රැලි 5ක් බලන්න පුළුවන් එක දිගට 10ක් බලන්න පුළුවන් කියලා මේක තමන්ගේ ජීවිතයේ තියෙන ඉතාමත් වැදගත් පින්කම සංසාරෙටම කරන ලොකුම පින්කම බුදුහාමුදුරන් කරන ලොකුම ගෞරවය සාසනෙට කරන ලොකුම ගෞරවය කියලා ශක්විත රජ කෙනෙකුගේ තියෙන මිනි කොටුන්නේ මිනි කොණ්ඩල වාගේ මේ දවසේ කරන මේ විනාඩි 5 භාවනා ලොක්කොල සලකන්න පටන් ගත්තොත් ඒ යෝගාචරයට පෙනේ යකෝ ඒ තරම්ම රටාවක් ඔගේ නෑ. ඉසල දවසේ නම් මහ ලොකු දෙයක් තමයි. නමුත් ටික ටික කරන යනකොට විනාඩිය 2 3 ඉන්න පුළුවන්. අර දානෙට ආපු අම්මලා කෙනේ අම්මලා වගේ උඩට ආපු වෙලාවේදී මම ඇහුවා මේ අම්මලා කවුරු භාවනා කරනවද කියලා අනේ කවුරුවක්වත් නැහැ කිව්වා. ඉතින් බනින්නත් හොඳ නැහැ දාන දෙන්න නැවිලා තියෙන මං කව හොඳයි කිය. ඊට පස්සේ මම කවුරුවක්වත් මේ පොඩි ළමයිකින් අහුවා මේ ඕ බබාලා දහම් පාසල යනවාද කියලා. ඔව් දහම් පාසලේවත් භාවනා උගන්වන්නේ නැද්ද කියලා දැන් පොඩි ළමයි අතෝසලගෙන කරලා තියෙනවා. අම්මලා මුසුප්පු වෙනවා. පොඩි යෝන් ඔව් කියනවා. ඒ පොඩි එකේ අවශ්‍ය ගත්තට පස්සේ අම්මා කෙනෙක් කිව්වා නෑ අපි ටිකක් කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මම කම අනික් කටියට බය ඇරෙන්නත් එක්ක අම්මා පොඩ්ඩක් කියන්නකෝ මොකද්ද මේ භාවනා කරන්නේ? මං කිව්වේ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාවක් කියලා. ඉතින් මං කව මොනවත්ක්ම දන්නේ නැති කෙනෙකුට ගැළපෙන විදිහට අම්මගේ භාෂෙන් අම්මගේ කට්ටියට මේක කියන්නේ කියලා. මං නම් ස්වාමීන් වහන්සේ ඉච්චර භාවනාව දන්නෙත් නෑ මං ඉච්චර දක්ෂත් නෑ. අපි ගමේ බන්දලේ හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අපි භාවනා ඉඳගත්තර පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වලු දවසකට මලක් කිමින තරම්වත් එක හුස්මක්වත් සතියෙන් ගන්නේ. ඔච්චරයි ස්වාමීන් වහන්සේ මං කරන්නේ කියලා. මලක් කරගෙන මෙහෙම ඉඹින තරමටවත් එක හුස්මක් දවසකට සතියෙන් ගන්නදී කියලා. ඉතින් ඒකත් බෑ කියනවා නම් ඒකටත් වෙලා නැහැ කියනවා නම් ඒකත් දන්නේ නැහැ කියනවා නම් ඒකට මට පහසුකම් නැහැ කියලා කියනවා නම් මං කියනවා අමනුස්සයි කියලා. මං කියනවා තකතිරුයි කියලා. මම කියනවා මේ නිදහසට කරුණු විතරයි මේ තියෙන්නේ කියලා. ඒ නිසා දවසකට අදිෂ්ඨාන කරගන්න සතුම් මරලා හොරකම් කරලා කාමීත්‍යාචාර කරලා කිලෝරක් නැති මේ සංසාරේ අපිට කවදා හෝ සම්මා කම්මන්තේ දකින්න නම් දවසට මලක් කිමින තරම් එක හුස්මක් අරගන්න. ඊට පස්සේ දෙකයි, තුනයි, හතරයි, පහයි. ආන්නේම ගියාට පස්සේ තමයි තේරෙනවා මේ ලී කොටයකට දරකොටයක් පරණ කුණ්‍යක් තියලා ගහනකොට ඉතාමත්ම අමාරුයි දරකොටේට කුණ්‍ය අවුලව ගන්න. ඒ වෙලාවේදී හයියෙන් ගහන්න අරකයි ගහලා ගහලා ගහලා ගහලා එමීට එමීට එමීට එමීට කුජ්ජ අවුල ගන්නවා. කුඤ්ඤ අවුල ගන්න නැතුව බර දාලා ගැහුවොත් කුඤ්ඤ පනිනවා. ඔය ඇස්බෙස්ටෝ ෂීට් එකට එනයක් ගහන්න ගියාමත් හරි අමාරුයි. නිසා ඇවිලෙනකන් එමීට තට්ටු කර කර තට්ටු කර ඉන්න ඕනේ. සමහරෙකුට අවුරුදු 15 16 යනවා. ඇනේ ඇස්බෙස්ටෝ ෂීට් එකට අවුලව ගන්න වගේ මේ ආනාපානෙට සතියට හිත අවුලව ගන්න. මට අවුරුදු 8ක් ගියා. මේ භාවනා කළා මොකද්ද කරන්න ඕනේ කියලා දැනගන්න. නැත්නම් වාඩි වෙලා මොකද්ද කරන්න ඕනේ කියලා දැනගන්න. ඉතින් මං මට වෙලා තියෙන්නේ ඒක කරන්න හදනවා හරියන්නේ නැහැ. ටිකක් වෙලා ගියාම නිින්දට වැටෙනවා නැගිටිනවා එච්චරයි. මොනවාවත් දන්නේ මේ ආනාපාන දන්නෙත් නැහැ මෙලෝ විකාරයක් දන්නේ. ගොඩාක් කල් ගියාට පස්සේ තමයි දැනගත්තේ චේතනාපූර්වක කරන සියලු වැඩ නතර කරලා අචේතනිකව සිදුවෙන මේ වැඩේ විශාල වටිනාකමකින් ලෝකේ කරලා තියෙන ලොකුම පින්කම වශයෙන් බලලා ඒකට පූර්ණ අවදි භාවයකින් පූර්ණ සතියකින් පූර්ණ අප්‍රමාදයකින් බලන ඉන්නකොට ඒකට තමයි භාවනා කරනවා. විශාල වේලාවක් ඉන්නවා නම් විශාල ආනිසංසයක් තියෙනවා පුංචි ලාකිරත් පුංචි ආනිසංසයක් තියෙනවා ඒක සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක්කා මේ ලෝකයේ පින්සහිත තමත් ආශ්‍රව සහිත ලොකු පින්කමක් ඒ කට හොදලා කීයකින පින්කමක් කියලා මොකද සතුන් මැරෙන්නේ නැහනේ ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා සමහරු චරිචුරු ගාන මට භාවනාව හරි ගියේ නෑ. මට මේ ආනාපානෙ හරියන්නේ නෑ. නානා ප්‍රකාර දේවල් කියන. නමුත් මේ හැම කෙනෙකුටම කල්පනා කරන්න පුළුවන් අඩු ගන්න මේ පැයේ ඉඳගෙන හිටපු නිසා මේ පැය පුරාවට සතෙක් මැරුන්නේ නෑනේ. සමහරු මදුරුව කනකොට නිකම්ම තට්ටු වෙලා එහෙමත් පැරර වෙලාවල් හිටිනවා. එහෙම නැත්නම් හොරකමක් වෙලා නෑනේ. කාමීත්‍යාචාරයක් වෙලා නැහැ. අඩු ගානේ ඒ පැයේ මයින් කාය දුස්චරිත උනේ නැහැ කියලා කැටයක් හම්බ වෙනවනේ තමන්ගේ අතට කුට්ටියක් වශයෙන් ගන්න පුළුවන්. මේ මදිද? බොරුව කේලම හිස්සචන පරිසවචනේ නැහැ. ඒ පැයේ සද්ද නොකර හිටියා. මේත් ලොකු දෙයක්. ආන්න මේ විදිහට මේ සාසව ආශ්‍රව සහිතව පුණ්‍ය භාගයේ වූ උපදි සම්පatti ලබා දෙන මේ භාවනා කරලා එක චිත්තක්ෂණ දෙකක් තුනක් හතරක් එක දිගට ආනාපානියත් එක්ක නැත්නම් ඉඳගෙන ඉන්න බව දන්න බවට යන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා අපි මෙතෙක් කරපු 18 සංයම නායු බහුරූ කෝලං නැටිලි තේරම නිසා මේ වැඩේට සම්පූර්ණ හරස් කැපෙනවා. මොකද මෙතෙන්ද උත්සාහ කරන යමක් නොකර ඉන්නයි. මෙතෙක් කෙරුවේ කච්චිතන් දාලා උඩ පැනලා නටන එකයි. වැඩ පෙන්නන එකයි. දැන් කරන්න තියෙන්නේ සියල්ල සංසිඳෙන්න අරින එකයි. මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා. අපේ ආර්ථිකය කවදාකවත් අපිට උගන්වන්නේ නැහැ මෙහෙම සංසිඳවන්න. අපේ දේශපාලනඥයෝ අපිට කවදාකවත් උගන්වන්නේ නැහැ. අපේ සමාජ විද්‍යාඥයෝ කවදාකවත් උගන්වන්නේ නැහැ. පන්තික කවදාකවත් උගන්වන්නේ නැහැ. ඉතින් ඉගෙනුවොත් බිස්නස් නැහැ. ඉගෙනුවොත් ලාභ නැහැ, සත්කාර නැහැ, සම්මාන නැහැ, සිලෝක නැහැ. ඒ නිසා අපිට මේ ඔක්කොමත් ඉගෙනගෙන තමන් වෙලාවක් ගන්න මේ නිස්සද්ද වීමේ කායික වාචසික දුස්චරිත නොකිරීමේ මේ සූදුව නැත්නම් මේ විනෝදාංශ මේ කටයුතු කරන්න පටන් අරගත්තොත් බොහෝ කාලයක් කරන්න තමයි තේරෙනවා කරන තියෙන ලොකුම පිංකම තමයි මේ දැක දැක දන දන සම්මා කම්මන්තයට යනවා මිච්ඡා කම්මන්තයට ආයෙත් ආන්න මේක කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරයා ඒ සම්මා කම්මන්තේ ඉතුරු පළුව වෙන කතමෝච භික්කවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ සාස්වව සහිත වූ උපදිවේ පක්ක සහිත වූ පුණ්‍ය භාගී වූ මේ කටයුත්ත පුරුදු කරනකොට සතුම් මැරීම පැත්තක දාලා ඒ විනෝට විකල්පයක් වශයෙන් වරින් වර දවසට පැයක්මාරක් මෙහෙම චිත්ත ප්‍රවෘත්තිය පාලනයකින් තොරව පාලනකින් යුක්තව ගන්නා අරමුණක පවත්නකොට ඒකෙන් ඇතිවෙන මේ පෙරදැක්ම හරහා ඒකෙන් ඇතිවෙන මේ විනිවිද දැකීම හරහා තේරෙනවා මේ සතුන් නොමරා සිටීම හොරකම් නොකර සිටීම කාමීත්‍යාචාරය නොකර සිටීම කියන එකේ තව ඇතුලේ ගැඹුරක් තියෙනවා කියන්නේ. ඒක පේන්නේ මේ හිත එක අරමුණක තැම්පත් වීම හරහා. ඒ සඳහා සර්වඥයන් බොහෝ ලස්සන උපමාවක් දෙන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ පහ වතුරක තියෙන ಗುಣ පහකට සමාන කරනවා. කාමච්ඡන්දය කියලා කියන්නේ වතුර පාට ගැවිලා. සරුවත් වාගේ. ඉතින් ඒකෙන් මූණ බැලුවොත් මූණ පේන්නේ රතු පාට නම් වතුර තියෙන රතු පාට. නමුත් මූණේ ප්‍රകൃතිය පේන්නේ නැහැ ඒක. ඒ වගේම වාදනේ අඩිය පේන්නේත් නැහැ. වර්ණ ගැනීම නිසා. එනතන් ව්‍යාපාදේ පේන්නේ පැහෙන වතුරක් වගේ. ගොජ්ජ දම දම ගොජ්ජ දම දම තියෙනවා. ඉතින් ඒකේ මූණ බැලුවට Tamande ප්‍රතිබිම්බේ පේන්නේ නැහැ. ඒ වගේම අඩිය පේන්නේත් නැහැ. එතකොට තීන මිද්දේ පේන්නේ මිදිච්ච වතුරක් වගේ. එහෙම නැත්නම් මේ ගල් වෙච්චි වගේ. ඒකෙන් බැලුවට ප්‍රകൃතිය පේන්නේ මූණේ පිළිඹුව ඡායාව අඩිය පේන්නෙත් නැහැ. උද්දච්ච කුක්කුච්චේ කියනක පසුතැවිල්ල එහෙම නැත්නම් මේ අනාගත අධික බලාපොරොත්තු නිසා ඇති වෙන තිගැස්ම ਸਰවචනසේ පේන හීන් රැලක් ගහන වතුරක් වගේ. හීන් රැළ නිසා ඒකේ අර ප්‍රකෘති මූණ පේන්නේත් නැහැ, අඩිය පේන්නේත් නැහැ. ඒ වගේ යම් වෙලාවක හිත සැකසහිත වුණා නම් ඒ වතුර උඩ පාසි බැඳුනවා. එතකොට මූණේ ඡායාව පේන්නේ නැහැ. ඒ වතුර භාජනේ අඩිය පේන්නේ. බෑවක නම් අඩිය පේන. බුදුදහමස කියනවා ඊට පස්සේ මේ වගේ කාමච්ඡන්දේ නැති, ව්‍යාපාදේ නැති, තීන මිද්දේ නැති, උද්ධච්ච කුක්කුච්ච නැති, විචිකිච්ඡාව නැති හිත කියලා කියන්නේ හොඳට බැලුවාම තමන්ගේ මූණ පේන බොහොම නිශ්චල අඩියේ වතුර වාදනේ අඩියේ නැත්තම් වැවේ සිප්පි කටු වැලි පේන හොඳ ලස්සන පිරිසිදු වතුරක් වගේ. අන්නේ නීවරණයන් නැතිවීම නිසා පේන මේ ගැඹුර, පේන මේ ඇති හැටිය කවදාකවත් නීවරණ නැති හිතකට අවබෝධ කරන්න බෑ. අත්දකින්න බෑ. සතුම්මන් හිතර කොහොමඩක්වත් කරන්න බෑ. ඒක බොහොම ගොජ දානවා. මේ දෙකටම ගියාට පස්සේ මේ පේන විනිවිද භාවය සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සරුවචන්සේ සඳහන් කරනවා. මානේ හිත යම් දවසක සමාහිත වුණොත් ඇති හැටිය දකිනවා. Tamange මූණේ පිළිඹුව Tamanට පේනවා. විකෘති වෙන්නේ බලන වාජනේ අඩිය පේනවා. මේක කවදාකවත් දැක්කේ නැත්නම් ඒ මනුස්සයාට කවදාකවත් මේ ලෝකේ විනිශ්චය කරන්න බෑයි කියලා කියනවා යාදෙන විනිශ්චය කරන්න. කාට හරි ගැඹුරු පේනවනම් ඒ මනුස්සයා ගන්න විනිශ්චයක් ගන්න තීන්දුවක් yaadෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කියනවනම් එහෙම සමාධිගත වෙච්ච හිතකට විනිශ්චයක් ගන්න ඕන වෙන්නේ නැහැ. විනිශ්චය සබාසිද්ධව සිද්ධ වෙනවා. ආන්න ඒතෙන්ද ආවට පස්සේ මේක ඇති හැටි දැකීම ගැඹුරු බලන අදහස තමයි මේ විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒක ਸਰවචනසී මේ අද මාතුකාට ගත්ත පාඨය සඳහන් කරලා තියෙනවා. මේ අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා විදිහට බොහොම ගැඹුරු සම්මා කම්මන්තයක් ගැන සරුවත් යන සඳහන් කරනවා ඇත්තටම කල යුතු දෙයක් නෙවෙයි එතන තියෙන්නේ නොකල යුත්තේ පිළිබඳව සමාදන් වීම. සතුම් මෙරිම නොකල යුත්තක් හොරකම් කිරීම නොකල යුත්තක් කාමීත්‍යචාරය නොකල මිත්තක් ආන්න ඒ දේ මම යම් ප්‍රයෝගයෙන් සීලයෙන් සමාධියෙන් නතර කරා කියලා ඒක පිළිබඳව Tamange සමාදන් වීම කියන වචනේ උපසම්පාදේති කියන්නේ එළඹ වාසය කරන ගතිය ਸਰුවචනාංශයේ පුද්ගලට හුරු කරනවා මෙතිකල් සංසාරේ ආවට ගැට සතුන් මරගෙන හොරකම් කරමින් ගිය උඹ දැන් සීලින් එක නතර කරලා සමාධියෙන් නතර කරලා ඒකට එළව වාසය කරනවා මම දැන් හොඳටම දන්නවා සම්මා කම්මන්තේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ විදිහට නරක වැඩෙන් අයින් වෙලා හොඳ වැඩේ කරන ගමන් හොඳ වැඩේ පිළිබඳව අගේ ආඩම්බරේ කිරීම බුද්ධ ජානන්සේ ආර්ය චිත්තස්ස කියලා සඳහන ආර්ය හිතකින් විතරයි කරන්න පුළුවන් කියලා එහෙම නැත්නම් ඒ හිත තමයි ආර්ය හිතක් කියලා කියන උත්තරම හිතක් උසස් හිතක් කියලා එකට කියනවා. ඒ වගේම අනාසව චිත්තස්ස ආශ්‍රව සහිත නිතරම ගලන කෙලෙසෝජාව සහිත හිතකට කවදාකවත් මේ වගේ යහ කර්මාන්තයක් යහ කර්මාන්තයක් වශයෙන් අගය කරන්න හිතෙන්නේ ජඩ කම්මයි කල්පනාවයි. කෙලෙස්මයි කල්පනාවයි. සැලසුම්මයි කල්පනාවයි. නිසා ආශ්‍රව සහිත හිතකින් විතරයි තම පව් කරන්නේ නැහැ. මේ වෙලාවේ ඒක වෙන්නේ නැති බව දන්නවා. ඒක පිළිබඳව බොහොම අගයක් ආඩම්බරයක් දෙනවා. මම මේ වගේ පරිතද කරගන්න නැතුව සීලයක් නැතුව හිටියනම් මම මොන දේ කරයිද කියලා දන්නේ නමුත් මම දැන් පරිතද කරලා සීලෙක ඉන්නවා. ඒ වගේම නීවරණත් නැහැ. අනේ මේක කොච්චර වටිනවද කියලා දකින්නෙමත් ආශ්‍රව සහිත හිතකින් නෙවෙයි. ඒක ඒ විදිහට අගය කරනකොට හිතේ ආශ්‍රවයන් දරන්න බැරුව යනවා. වසන්න බැරුව යනවා. ඒගොල්ලන්ට තල්ලු වෙලා යන්න වෙනවා. ඒ නිසා ඒක දකින්න හිතටම පටිච්ච සමුප්පන්න වශයෙන් කියනවා අනාශව හිත කියලා. ආශව රහිත හිත. ආර්ය මග්ග සමන්ගිනෝ. දැන් එයාගේ මාර්ගයේ ඒකාන්තයෙන්ම සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත විදිහට ක්‍රමයෙන් ක්‍රමයෙන් දෝනාවකට බහිනා වගේ ආර්ය මාර්ගයන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සම්පාදනය වෙන්න පටන් ගන්නවා කවුරුත් කියලා නෙවෙයි. පවක් කරන්නේ නැති බව තමන් අගය කරනවා. දැන් අපි ළඟ තියෙන පින් ගොඩක් කරලා පින් පොඩිය කඩ ගහගෙන ඒකට ආඩම්බරකම් අඬහැර පාන එකනේ. ඒක කෙලිම බිස්නස් එකක් විතරයි. මෙච්චර මට ලාභ හම්බුණා මෙච්චර මට මේ ආයෝජනයක් කරගන්න පුළුවන් හම්බුණා කියලා කරන කතාවක්. මෙතෙන්ද ගියාට පස්සේ තියෙන්නේ නොකල යුතු නොපනත්කම් ගැන තමන්ම සතුටු වෙනවා. ඒකට කියන්නේ දැන් ආර්ය මාර්ගයට වැටලා තියෙන අර ලාභ ලබනකොත් සත්කාර ලබනකොත් සම්මාන ලබනකොත් ප්‍රශංසා ලබන එක නෙවෙයි. ඒ මුවාවෙන්වත් මේ සතුන් ඝාතනය හොරකම කාමීත්‍යාචාර දේවල් කරන්නේ නැහැ. ඒ නොකරන බව පිළිබඳ සතුට වෙනකොට අනාශව චිත්තස්ස අරියමග් මේ අරියමග්ග සමන්ගිනෝ අරිය අරියමග්ගම් භාවයේතෝ. මෙන්න මේකටයි භාවනා කරනවා කියන්නේ. මේකට වර්ධනය කරනවා. හදනවා කියලා කියන්නේ ඒකයි. ඉස්ලාම හිතට මේක අඳුරලා දෙන්න ඕන. අඳුරලා දීලා උඹට ශක්ති ප්‍රමාණය සියලු ධෛර්යයෙන්, සියලු වීරියෙන්, සියලු පරාක්‍රමයෙන්, සියලු සූරකමෙන්, වීරකමෙන්, ධීරකමෙන් මෙන්න මේ චිත්තක්ෂණය අගය කරපන්. ඒක අගය කරන්න බෑ ආර්ය හිතක් නැතුව. අනාශ හිතක් නැතුව. මෙතන ගියාට පස්සේ හුඟ දෙනකොට පේන්නේ හරි පාළුයි වාගේ. හරි නිදිමතයි වාගේ. හරි කම්මැලි. හරිම ඒකාකාරී. හරීම බය එලවන සුළුයි. පේන තේ කරිය කවුරක්වත් අනිකුල කර්මාන්තවල. ඒ නිසා මේ මතෙච් මච්ච තනි වෙනවා. ඒ මොකද හේතුව කදාකත් ආර්යයන් වහන්සේලා මම දැකලා නැහැ. ආර්ය ධර්මයේ හැසිරලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂෝ දැකලා නැහැ. සත්පුරු ධර්මයේ අහලා නැහැ. සත්පුරු ධර්මයේ හැසිරලා නැහැ. ඒ නිසා මේ මනුස්සයා කූඩල්ල කොට උඩ තිබ්බා වගේ අර අනාසව හිත එනකොට ආර්ය හිත එනකොට වසන්ඳ බැරුව යනවා. හරිම ලස්සන විචිත්‍ර තැනක් මේ භාවනාව. මේක මේ පුද්ගලයාගේ දෝෂයෙන් එකක් නෙවෙයි. බුදුජානක මේක සඳහන් කරලා තියෙනවා උපදාසනා උපක්ලේශ වශයෙන් Taman උච්චර මේ පවු නොකරන්න ගිහිල්ලා පවු නොකිරීම පිළිබඳව එළඹ වාසය කරලා එළඹ වාසය කිරීම පිළිබඳව සතුටු වෙන්න කතා කරන ගියාට එතෙන් ගියාට පස්සේ ඇඟ කිලිපොළන්න ගන්නවා. එතෙන් ගියාට පස්සේ කම්මැලි හිතෙනවා. නිින්දට වැටෙනවා. ඒකාකාරී වෙනවා. අයියෝ මේකද මෙච්චර තටමලා ගත්තේ කියලා හරියට ඔලිම්පික් ගිහිලා දිනුවට පස්සේ තෑගකට ගෝවා ගෙඩියක් හම්බුනොත් මොනවා කියයි? අයියෝ ඔච්චර ගිහිල්ලා ඕකද හම්බුනේ කියලා අහන වගේ හුඟ දෙනෙක් හිතා ඉන්නවා මේ ලොකු කුට්ටියක් දැන් හම්බ වෙයි නිවන් කිට්ටු එක නෙනකොට කියලා. කුට්ටිය නෙවෙයි තියෙන සබ්බදරීමෙත් තියෙන්නේ. ඒකල සතුටක් ඇති වෙනවා අනේ යන්තම් තියෙන හරියක් තිබුණ කෙලෙස් දැන් නැහැ කියලා. එනිසා මෙතනදී තිතාමත්ව ගැඹුරින් සම්මා දිට්ඨිය අවශ්‍ය වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ අවුරුදු 2600ක් එන්න මේ වගේ මේ ඊ타ත්ම මේ සූක්ෂම ධර්ම වලට බැහැලා ඒක යෙදිලා අනුන්ට ආදර්ශවත් දෙමින් මේ ආචාර්ය પરම්පරා මොන්න තරම් දුක් විඳින්නද කියලා. මොකද මේ වගේ ධර්මයක් දේශනා කරනකොට කාගවත් සන්තෝෂයක් ඇති වෙන්නේ නැත්නම් ජනප්‍රිය වෙන්නේ නැත්නම් අහන්නෙත් නැහැ අයියෝ මේකද කියලා නේ කියන්නේ. ඉතින් ඒව ධර්මයක් අවුරුදු 2600ක් පැවතුණයි කියන එක. මම වැඩ කරපු කම්පැනි සුද්දාමට කිව්වේ ඕනම දෙයක් ඕනම සත්‍යයක් ඕනම සොයා ගැනීම කවුරුදු 100යි පවතින ඊට පස්සේ ඒක විනාශ වෙලා යනවා. ඔය විද්‍යාත්මක සොයා ගැනීම බුදු අම්මේ ඔළුව උඩ තියාගෙන අපි අපි දැන් නියම ධර්ම හොයාගෙන තියෙන අපි දැන් බොත්තමත් අදකල පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් ඒ නිසා විද්‍යාව දන්නවනම් හරි කියන යුගයක තමයි මම ඉස්කෝලේ ගියේ අපි සයන්ස් පන්ති වල තේරුණාට පස්සේ අපි කියන්නේ සියලු සංස්කාරෝ නැසෙන සුළු නෙවෙයි සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියන තමයි බුද්ධ ආගමට විහිළු කරේ දැන් තේරෙනවා මොන්න තරම් පචයක්ද කෙරුවේ මනුස්ස ಜಾති අවුරුදු 200කින් පතර ගෙනිච්ච මේ කියන උත්තර ඔය ජඩ විද්‍යාව නිසා. එදා ඉගෙන ගත්තේ බොහෝම වටින දෙයක් විදියට. හැබැයි දැනටත් පන්ති වල යන හුඟ දෙනේ දන්නේ මේ විද්‍යාව අවිද්‍යාවක් කියලා. මොකද ටියුෂන් වලට සෑහෙන ගාණක් ගෙවලානේ ඉගෙන ගන්නේ. නමුත් කවදා හරි තේරුම් ගත්ත දවසේ තේරෙයි බුදුහාමුදුරු මේකත් විද්‍යාවක් නම් බුදුහාමුදුරු ගන්නපු එක මොකද්ද කියලා. ඒ තරමටම ඕනම දෙයක් අවුරු 100ක් කරනට වෙනස් වෙනවා. මේ නෛර්යානික සීසත් ධර්මයේ විතරයි. මේ උන්වහන්සේ මේ පෙන්වන මේ ශූන්‍යතාවයේ විතරයි. මේ නිබ්බාන පරිසංගිත ධර්මයේ විතර මොනම තාලෙකින්වත් වෙනස් වෙන්නේ. වෙනස් කරන්න බෑ මොකද මොකුත් නෑ ඒකේ. ඔය තිබුණොත් වෙනස් වෙන්නේ. ඉතින් අපි මොනවාරි හොයාගෙන යන තාක්කල් කවදාකවත් ඕක اگේ කරන්නේ නෑ. කවදාකවත් ඒකට ගැළපෙන ජීවන රටාවක් ගැළපෙන මේ ආජීවයක් කරන්නේ. ඉතින් මේක දකින්න ඕනේ, බනහන්න ඕනේ, මේක සාකච්ඡා කරන්න ඕනේ. නමුත් සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා සීකා සීල රැකලා තියෙනවා, සමාධිය කරලා තියෙනවා. මේ දෙකට කිට්ටු කරලා තියෙනවා. කිට්ටු කරනකොට මේ තමන්ගේ අත්දැකීමයි මේ සුතමේ ඥානයයි දෙක හොඳට සම්පාත වෙලා ආවොත් තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් කල මොනවද කරේ දැන් මගේ සුභ සිද්ධිය සඳහා මොනවද කරන්න ඕනේ කියලා බලනකොට සුවාසයක් යනවා. මේ කරන්න තියෙන එක හිස් කරන එක මෙතෙක් කෙරුවේ පුරවන එක. ආන් ඒ සඳහා කටයුතු කරනකොට ඒක තීරුම් අරගෙන ඉස්සරහට Taman සැලසුම් කරනවා නැත්නම් මේ ප්‍රතිපදාව රකින්නයි කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් මේ භාවනාවට සැලසුම් සහිතව යනවයි කියලා ආන් ඒ වගේ කටයුතු කරන එක යෝ මිච්ඡා කම්මන්තම් පහානාය සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති සාස හෝති සම්මා වායාමෝ කියලා බුදුහාමුදුරුවෝ කතා කරනවා. දැන් කියනවා යම් කිසි කෙනෙක් මේ මේ තීල මට්ටමේ නතර කළා නෙවෙයි සමාධි මට්ටමේ නතර කළා නෙවෙයි මේ නීවරණ මට්ටමේ නතර කළා මේක තමයි ලොකුම දේ මගේ හිතේ මොනම කිට්ටුවක්වත් දෙයක් නැහැ කියලා ඒක දැකගෙන දැනගෙන ඒ අවස්ථාව වර්ධනය කිරීම සඳහා නැවත මොනම විදියකින්වත් කාමච්ඡන්දයක් හෝ සතුම් මැරීමේ මට්ටමට යන්න නොවීම සඳහා යම් වෑයමක් ගන්නවා නම් ඒකට කියනවා සම්මා වායාම අපි දැන් කරන වෑයමත් මේ ධර්මයේ දැක්කට පස්සේ ඉතිරි ජීවන රටාව සකස් කරනකොට ගන්න වෑයමත් අතර අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා. මේකටත් වෑයමක් කියලා තමයි කියන්නේ. මේකත් අදිෂ්ඨානයක් තමයි. මේකත් චේතනාවක් තමයි. නමුත් මේ වෑයමේ තියෙන යමක් නොකර සිටීම පමණයි. අර වගේ පිරිසුදුකමක් ආවට පස්සේ අර වගේ හිස්තනක් ආවට පස්සේ මේක මගේ ජීවිතේ විතර නෙවෙයි මුළු සාසනෙම ඉතා වටිනා දෙයක් මම දැන් වෑයම් කරන්න ඕනේ. මොකටද මේ ශූන්‍යතාවය මේ නිබ්බාන පරිසංවිත தત્ත්වය හැකිතාක් දිනු පවම කරන්න කරන්න තියෙන්නේ නලියන්නේ නැතුව, පාඩිතකම් කියන්නේ නැතුව, අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ නැතුව මෙන්න මේ ඇතිවෙච්ච මේ කෙලෙස් නැති පදාසය පුළුවන් තරම් වර්ධනය කිරීමට ගන්නා ප්‍රයත්නද කියනවා සම්මා වායාම. මිච්ඡා කර්මාන්තයට උඩ ඉබේම ප්‍රහාණය වෙනවා සම්මා කම්මන්තයට උපසම්පජ්ජ විහෙරති එළඹ වාසය කරනවා එළඹ වාසය කරනවා කියලා යමක් කියලා කියන්නේ යමක් කරා එලවගෙන යන එකක් නෙවෙයි අඹාගෙන යන එකක් නෙවෙයි ආවට පස්සේ අවුවක් වටනට පස්සේ අවුවට ගිහිල්ලා ඉන්නවා එතකොට අංග රත් වෙනවා අපි ගින්දර රත්තු කරන්න පත්තු කරන්න යන්නේ නැහැ සූර්යාගේ සූර්යාගේ එළියේ තියෙනවා අපි ඒකට එළඹ වාසය කරනවා ඒ වගේ අර හිස්තන කෙලස් වලින් හිස්තන දැක දැක දන දන ගෙවම් කරලා අන්න එවන්නක් මට දිගින් දිගට ඉන්න නැත්නම් හෙටත් මේක ගන්න නැත්නම් අනේ මට මෙහෙම කරන යාළුව දකින්න නැත්නම් මට මෙහෙම බණක් ඇහෙන්න නැත්නම් කියලා ඒ සඳහා යෙද වෙනකොට ඒකට කියනවා සම්මා වායාම යහ ප්‍රයත්න යහ වෑයම කියලා කියතයි ඒ වගේම යම් කිසි කෙනෙක් සෝ සතෝ මිච්ඡා කම්මන්තම් පජහති සම්මා කම්මන්තම් උපසම්පජ්ජ වීරති සාස්ස හෝති සම්මා සති ඊ타ත්ම එලඹ සිටි සීයෙන් යම් කිසි කෙනෙක් මේ මිත්‍යා කර්මාන්තේ දුරු කරලා මේ සම්මා කම්මන්තේ වශයෙන් චේතනාවක්වත් නැති කායික ක්‍රියා නැති වාචසික ක්‍රියා නැති මේ හිස්තනේදී සම්මා කම්මන්තේ 100ක් සම්පූර්ණ වෙනවා. මෙන්න මේක වඩා වර්ධනය කිරීම සඳහා මම මොන විදිහේ එළඹ වාසයක් කරන්න ඕනද? මොන විදිහේ අප්‍රමාදයක් වඩන්න ඕනද? මොන විදිහේ හිත කොහොමද කියන්නේ? අවදි කරගන්න ඕනද කියලා බැලුවොත් ඒකට සම්මා සතිය කියලා කියනවා. ඒකේ බීජය තමයි අර ඉස්ලාම් මම දැන් මෙතෙන්දි කියලා ගත්ත ආරම්භය. ඒක අන්තිමට ගිහිල්ලා තමන් තුල චේතනා වශයෙන්වත් කායික වශයෙන්වත් වාචික වශයෙන් සීම ක්‍රියාවක් නැහැ. ඉතින් අන්නේ විදිහට සම්මා සතිය වන්නකොට ඒ පුද්ගලයාට තේරෙනවා ඒ වූ தත්වයක් තුළ මම මමයේ කියාගන්න වස්තුවක් විතර නැහැ. මනින්න කිරන්න මාන්නක්කාරකම් ගන්න දෙයක් නැහැ. තණ්හා කරන්න එතන යමක් නැහැ. එතන කියන්නේ අකිංචන තත්වයක්. යමක් නැති තැන. ඉතින් මේකට බොහොම සීයෙන් යුක්ත, බොහොම අවදියෙන් යුක්ත, බොහොම මනුස්සකමකින් යුක්තව යන්න පුළුවන් බව කියපු එකම සාසුණාංශේ බුදුහාමුදුරුවෝ විතරයි. අනිත් ඔක්කොම කිව්වා මේක ਸਰබලධාරී දිව්‍යංගේ තත්ත්වයක්, පරලෝක තත්ත්වයක්, මේ ආත්මේ කරන්න බැරි දෙයක්. මේ নানা ආකාර විදිහට මේ මේ සුද්ධ තත්වයයි අපේ කෙලසිච්ච තත්වය අතර පරාසයක් නැවුවා. සරුවත්නාසිකෝ කෙලසිච්ච තත්වයේ ඉඳලා මේ ප්‍රතිපදාව දිගේ යනකොට ටිකෙන් ටිකෙන් වරින් වර තමයි මේ සුද්ධ තත්වයේ වරින් වර අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ජීවන රටාව හදාගන්න ඕනේ. කාලසටහන හදාගන්න ඕනේ. මම දවසට මෙච්චර භාවනා කරන්න, මෙච්චර සක්මන් කරන්න ඕනේ, මෙච්චර බණ අහන්න ඕනේ, මෙච්චරක් ඉදිරියට කටයුතු සතියින්ගතව කරන්න ඕනේ කියලා අපි දන්නවා ඔය <coughs> තේ ෆැක්ටරියක් සැලසුම් කරනකොට ඒකේ උදුනට අනුව තමයි මුළු කාලසටහනම වත්තෙත් හදාන්නේ. මොකද උදුනට හරියට වියදම් ඒක රත් කරගත්තට පස්සේ හරියට එකකට පස්සේ එකක් ඒ තැඹිලි තේකොළ එතෙන්ට යනවා. ඒ තේකොළ ගිනලා වේලන්න ඕනේ. අඹරන්න ඕනේ. ඔක්කොම හැදෙන්නේ හරියට උදුනේ කාලේ නාස්ති නොකිරීම සඳහා. ආන්නේ වගේ තමයි තේරෙන පටන් ගන්නවා මම ඊට පස්සේ මගේ ජීවිතේ ගත කරන්නේ කටබඩ වඩන්න නෙවෙයි. අනුන්ට මවාපෑම් කරන්න නෙවෙයි. අන්ධහැර පාන්න නෙවෙයි. ලාභයට සත්කාරයට සම්මාන නෙවෙයි. පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ජීවත් වෙන්න. පුළුවන් නම් එක චිත්තක්ෂණයක් සතියෙන් ඉන්න. පුළුවන් නම් එක චිත්තක්ෂණයක් අප්‍රමාදී වෙන්න. ඊටත් පස්සේ හොඳ පිටකොන්දක් තියෙනවා මේ චිත්තක්ෂණ දෙකක් කරගන්න තුනක් කරගන්න ආශ්වාස ප්‍රශ්වාස රැල්ලක් බාටපත් කරන රැලි දෙක තුනක් කරගන්න තප්පර ගාණක් කරගන්න විනාඩි ගාණක් කරගන්න අන්තිමට කවදා හරි භාවනා කරලා මේ මහසි සයද ස්වාමීන් වහන්සේ ලියනවා ඊටාත්ම අඩු සමාධි තත්වයක හිටියොත් කෙනෙකුට මේ தත්ත්ව විනාඩි 45ක් විතර නඩත්තු කරන්න පුළුවන්. එනේ විශාල කාර්යබහුල ජීවිතයක් ගත කරත් හිත ගේන්න පුළුවන් මේ කිසියම් හැල හැප්පිලි රැලි නැති, ගොජ දමන ගති නැති, වර්ණ ගැන්විලා නැති, මඩ කලවම් වෙලා නැති, පාසි බැඳිලා නැති, රැලි නොනගින මේ හිත දිහා බලාගෙන එහෙමම විනාඩි 45ක් විතර. මධ්‍යම ප්‍රමාණයට සතිය සමාධිය දිනු කරගත් එකන පැය එකහමාරක විතර කාලයක් ඒ විශ්‍රාමයේ ලබනවා. ඒ ඒ ඒ ඒසුව සේවාව ලබනවා හිත කය. සමහර පැය 3-4 ලබනවා. පැය 3-4 එක දිගට වාඩි වෙලා ඒ ඒ தත්තර හිත දාගත්තාම උඩට ගත්ත ආශයන්තරාවක් නිගුවන් නියම වාගේ හැසිරීමකින්තරෝ යන්ත්‍රයේ විසින් නඩත්තු කරගෙන යනවා වගේ පැය 3-4 පවා දක් ගන්න පුළුවන්. ඉදාට කල්පනා වෙනවා මේ යහ ප්‍රයත්නය ගත්තේ නැතුව අපි ගත කරා නම් අපිට හීනකින්වත් හිතන්න බෑ මෙහෙම දෙයක් මේ මනුස්ස ජීවිතේ කරන්න පුළුවන් කියලා. පුළුවන් වුණත් මේකටයි සම්මා කම්මන්තේ කියන එක දන්නේ. මේකටයි සම්මා දිට්ඨිය කියන කියන එක බව දන්නේ. මේකටයි සම්මා සංකප්පය කියන එක දන්නේ නැත්නම් අපි කොච්චර රැස් කරත් රැස් කරන්නේ වෙන වචන වලින් කියනවා මාර පාක්ෂික දෙයක් කෙලෙසක්. ඒ සියලු මාර සේනාවල් කටයුතු කරද්දී බුදුරජාණන් වහන්සේ දී යටින් ගින්දර ගෙනියන්න වගේ එක චිත්තක්ෂණයක් උඹට මම දැන් මෙතන කියන තැන ඉන්න පුළුවන් නම් ඒක විශාල මනුෂ්‍ය ජීවිතේ ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම දෙයක් සියලු ප්‍රයත්න අපි කරන්න තියෙන ඊට පස්සේ ඒක චිත්තක්ෂණ දෙක තුනක් ගෙනියලා අන්තිමට ඒ නීවරණ නැති தত্ত্বය හැකිතාක් දුරට පතුරවගෙන යන්න පුළුවන් ඒ ප්‍රයත්නයේ සම්මා වායාමයේ කියලා කියනවා. ඒ සතියට සම්මා සති කියලා කියනවා. ඊට පස්සේ සරුවචන සඳහන් කරලා තියෙනවා මේ සම්මා කම්මන්තය නැත්නම් මේ අපි පටන් ගත්ත මාතෘකාව හැම වෙලාවෙම මේ ධර්ම තුනෙන් පෙරගමන් පසුගමන් යනවා කියලා. ඉතිසිමේ තයෝ ධම්මා සම්මිච්ඡම්මා කම්මන්තං අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සියති බං සියති දං සම්මාදිට්ඨි සම්මා වායාම සම්මා සති සම්මා කම්මන්ත කියන ඕනම වෙලාවක තමයි දන්නෝ දෝ පැහැදිලි දර්ශනයක් තියෙනවා මම ඉතින් සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය වෙන්නේ ඒ වෙනුවට හිත ඉද්ද ගැව්වා වගේ වර්තමාන මොහොතේ පළපදියක් ඒක සතියෙන් තහවුරු කරනවා ඒ වගේම යම් ආකාරයකට මේ වෙලාවේ දීවරණයක් වශයෙන් හරි ආවොත් ඒක දුරුවන් කිරීම සඳහා සම්මා වායාමයේ කඩුවක් අරගෙන ඉසහට වෙලා ඉන්නේ සම්මා සතිය දැනට හිතට ආපු කෙලෙස් අයින් කළා දානවා. ඒ සම්මා දිට්ඨිය කියන ඔන්න මිනිස්සුයෙකුට කරන්න පුළුවන් උත්කෘෂ්ඨක සීවේ වෙලා තියෙනවා. මෙන්න මේකටයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ අර රජු කෙනෙක් යනකොට හරියට ඉස්සරහින් කඩුකාරයත් පිටිපස්සෙන් මේ තල්ලත් අල්ලන මිනිහත් යනවා වගේ අර සම්මා කම්මන්තේ ගමන් කරන්නේ ඔන්න පෙරහැරත් එක්ක. ඉස්සර වෙන සම්මා දිට්ඨිය ඊට පස්සේ සම්මා වායාමයේ සම්මා සතිය ඇවිල්ලා පෙර ගමන් පසු ගමන් කරනකොට මහා උදාාර පෙරහැරක් යනවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. මිනිස්සයෙක් ආධ්‍යාත්මික අත්දැකීමක් ලබන එක. මිනිස් ජීවිතයක් ලැබිලා අම්මෙකුට අප්පෙකුට දායක වෙලා රැකියාවක් කරලා ඔක්කොමත් කරලා මේ මිනිසා බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් අත් කරලාද උංචි ආධ්‍යාත්මික ජීවිතයක් ආධ්‍යාත්මික අත්දැකීමක් ලබනවා. මේක යම් ආකාරයක දිනුනාට පස්සේ ආධ්‍යාත්මික පුද්ගලයෙක් මනුස්ස අත්දැකීමක් ලබන තැනට යනකම් මේ ආකල්පය වෙනස් වෙනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් තමන් උත්සාහ කරනවා මොනම හේතුවක් නිසාවත් සතෙක් මරණ තියා කාගවත් හිතක්වත් නරක කරන්න ඕනේ නැහැ. හොරකමක් කරන තියා පුළුවන් තරම් හිඟා කාලා ජීවත් වෙනවා. කාමීත්‍යාචාරය කරන තියා කාම වස්තු ළඟට එනකොට පැපැකේන. අන්නෝගේ ආධ්‍යාත්මික ජීවිතය ගත කරනකොට ඕන්න සතියට අහු වෙන උඹ කොච්චර තපස් රැක්කත් ඔන්න උඹට කාමචන්දේ ආවයි කියලා. එතකොට වෙන ඔන්න මනුස්ස හිතේ ඇති ආධ්‍යාත්මික ජීවිතයක් මනුස්ස හිතක් අත්දකිනවා. එහෙම නැත්නම් මේ හිඟන ජීවිතේ හොඳ නැහැ ඊට වඩා හොඳ හැම්බ කරන කණේ කියලා හිතවිලි එනකොට තේනවා ආධ්‍යාත්මික ජීවිත ඔබ ගත කරාට ඔන්න මනුස්ස හිතවිලි ඇවිලා මේ කෙලසන හැටි. ඒ වගේම කාමච්ඡන්දේ පහළ වෙනකොට තරහක් ඊර්ෂ්‍යාවක් එන්නේ මේ manussකම පහළ වෙන හැටි. ආධ්‍යාත්ම හිතක manussකම පහළ වෙන හැටි. ආධුනිකයා කලන්න හදන්නේ manuss හිතක ආධ්‍යාත්මේ පහළ වෙන හැටි. භාවනා කළ මාර්ගංග වලට යනකොට ආධ්‍යාත්මික පුද්ගලයෙක් manussකම පහළ වෙන හැටි දිහා බලනකොට හරියට මේ පොළවේ ඉඳලා අහස දිහා බලනකොටත් උඩට ගිය කුරුල්ලෙක් පොළොව දිහා බලනකොටත් වගේ විශාල වෙනසක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෘෂ්ටි කෝණේ එහෙම නැත්නම් සම්මාදීඨිය වෙනසක් ඇති කරගන්නයි අපි මේ මහ පොළොවට ආවේ මේ සැරේ. නැත්නම් මේ සියල්ලම වගේ කටබඩ පුරවන කාලා බීලා අපි ලොක්කෝ කියලා කියාගෙන යන්න නෙමෙයි. ඒක කරන්න මනුස්සකමක්ම අවශ්‍ය නැහැ. ඒක තිරසංක්‍රමිත කරතයි. ඒක අපේ ජීවිතය ඇතුළත අන්නේ වගේ හැබැයි වෙනසක් අපිට කරගන්න බැරි වුණා නම් ඒක සරුවචනාංශිකේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් සංඝයාගේ දෝෂයක්වත් නෙවෙයි මේ පටන් ගන්න සීලය පදනම් වෙච්ච සීලේ තියෙන අඩුපාඩුකම්. ඒකට දෙවන්නේක් වග කියන්නේ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මේ ජීවිතේ හැදිච්ච ජීවිතය, සීලවන්ත ජීවිතය, හික්මිච්ච ජීවිතයක්, සදාචාර සම්පන්න ජීවිතයක් කරගෙන ඊට ඉදිරියට තියෙන මේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට අදාළ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඒ ධර්ම වලට අහුම්කම් දීලා හැකි තාක් දුරට මේ ගත කරගෙන යන පටන් අරගත්තොත් මේ ජීවිතේ අපි කෑනු කෙනෙක් වුණා, පිරිමි කෙනෙක් වුණා, <clears throat> ගිහියෙක් වුණා, නැත්නම් අසවල් රස්සාව කරනවා කියන එක මොන්නම දෙයකින්වත් <clears throat> බාධා වෙන ස්වරූපෙත් නෙමෙයි සරුවචනංශයේ ධර්ම දේශනා කළා කියන්නේ. ඊපස්සේ අපි විසින් ලේසියට පහසුවට කියන නිදහසට කාරණා විතරයි. <clears throat> ඒක නිසා හැබෑ වෙනසක් වෙනුවෙන් උත්සාහ කරන්න පටන් ගත්තට පස්සේ ඒ මූලික தත්වයන් කිසිම බලපෑමක් නැතුව ඒ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියන පැත්තට යනකම් මේක දියුණු කරගෙන යන්න පුළුවන් ඒ යනම් පාරේ කාලයත් එක්ක කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ. අවුරුදු 2600ක් ගියයි කියලා ඉන්දියාවේ දඹදිවේ නෙමෙයි අපි ඉපදුණේ කියලා කිසි වෙනසක් නැහැ. ඒ නිසා අපි කොයි වෙලාවක හෝ කොයි අවස්ථාවක හෝ මේ වෙනස ඇති කරගන්නවා. ආන්නේ වෙනස ඇති වෙච්ච දවසේ ඉඳලා තමයි අපි තමන්ගේ අභිවෘද්ධිය පිණිස තමන්ගේ සෝසිද්ධිය පිණිස අත්කුසලයේ පිණිස කටයුතු කරන්නේ. අනේ එදාට විතරයි අනිදාට විතරයි එවැනි අත්ත කුසලයේ පිංස කටයුතු කරන තව කෙනෙක් කිට්ටුවක ඉන්නවනම් පේන්නේ. ඒ පුද්ගලයාට එක්ක සම්බන්ධතාව ඇති වෙන්නේ කවදා හෝ Taman තුල ඒ ಗುಣ ධර්ම ටිකක් කිට්ටු වෙනකොට වෙන විදියකට කියනවනම් අපිට බුදුන් පේන්නේ බුදු ගුණ ටික Taman තුල පළපදියම් වෙනකොට. එහෙනම් අපිට පේන්නේ gadol ටිකක් තමයි. එහෙනම් පේන්නේ ඒ ස්වરૂපයක් විතරයි. නමුත් Taman තුළ මේ බුදු ගුණ සම්බන්ධ වෙගෙන එනකොට බුදුහාමුදුරුවෝ දැක් ගන්න පුළුවන් වෙන නිසා <clears throat> සීලයක පිළිපදලා සමාධි භාවනා කරමින් විපස්සනා භාවනා කරමින් ගත කරන මේ යෝගාචර පිළිසටත් නැත්නම් මේ බණහන්ට ආපු මේ පිළිසටත් මේක හැබැයි වෙනසක් වෙනස හේතු ආසනා වේවා දැනටමත් පින්තිය නිසයි අපි මේ වගේ දැනකට ඉන්න පුළුවන් උනේ මේක නැති වෙන්න දෙන්න එපා මේක ගිලිහෙන්න දෙන්න එපා මේ අවස්ථාව දිනු කර ගැනීම පිණිස සිළු දිනාටම මිච්ඡකමන්තය තේරුම් අරගෙන සම්මා කම්මන්තේ තේරුම් අරගෙන මිච්ඡා කම්මන්තේ ප්‍රහාණය පිණිස සම්මා කම්මන්තේට එළඹ වාසය පිණිස වෑයම වැටහේවා ඒ වගේම සතියෙන් යුක්තව සම්මා කම්මන්තේ අයින් කරලා සතියෙන් යුක්ත මිච්ඡා කම්මන්තේට එළඹ වාසය කිරීමට අවශ්‍ය සතිය පහළ වේවා සම්මා දිට්ඨිය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා